දැයි සදා බුද්ධ සම්පන්න පිළිපත්නි අදත් ධර්ම සාකච්ඡාවට එන්න නැත්නම් අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කළා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න පටන් අරගනිමු ඒ වගේම ආරාධනා කරන සභාවට ඉන්නේ ඒ අසවාරති ප්‍රශ්න ජීවන කර්මාන්ත සභාවට දීවත් කරන්න කියලා ලිඛිත ප්‍රශ්න සභාවට ගන්න විදිහට අපි මනිකාට මතක් කරගන්නවා පින්වත් ස්වාමීන් වහන්සේ මුලින්ම මෙවැනි උතුම් සත්කටයුත්තක් සඳහා ඔබ වහන්සේ කැනඩාවට වැඩමවීම ගැන සැදැහැසිතින් ස්තුති පූර්වකව පින්දෙමි. අද දින මගේ ජීවිතේ භාවනා රිට්‍රීට් වැඩසටහනකට පළමු වතාවට සහභාගී වී ගත කරන පස්වෙනි දිනේ. මීට පෙර මාකට කිසිදු භාවනා ගුරුවරයෙකු සිටි නැති අතර භාවනා උපදෙස් දෙන්නේ නැත. ආනාපාන සති භාවනාව ගැන YouTube එකේ ඇති වීඩියෝ ක්ලිප්ස් කීපයක් පමණක් නරඹ ඇත. මේ කටුක වූ දීර්ඝ වූ භයානක වූ සසර ගමන භාවන නවතා ගැනීමට හැකි මඟ ආනාපානසති භාවනාව තුළ ඇති බව තරයේ ප්‍රත්‍යක්ෂ විය. ලංකාවට පැමිණ ඔබ වහන්සේගේ ආරාධනීය නේවාසික වැඩසටහන් වලට සහභාගී වීම සැලසුම් කර සිටියෙමි. ආශිර්වාදයක් ලෙසින් ඔබ වහන්සේ කැනඩාවේ මෙම රිට්‍රීට් එකට වැඩම කළේය. මෙය මට මහා අස්වැසිල්ලක් විය. ඔබ වහන්සේගේ ආනාපානසති භාවනා උපදෙස් පළමු දිනසිට ඉතා සාමදානව අසා සිට එය පිළිපැදෙමි. ඒත් ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේ නිසි ප්‍රතිඵල හෙළා ගැනීමට පෙර මාසනීප විය. කුඩා කලකට මාකට ඉතා සියුම් හුස්ම ගැනීම අපහසුතාවයකින් පෙරළ කෙරෙමි. විරිම්රට ෂෝට් බ්‍රෙත්. YouTube භාවනා වීඩියෝ බැලීමෙන් පසුද ආනාපාන සති භාවනාව පිළිබඳ පොත් කියවීමෙන් පසු පසුව මා තුළ එය කිරීමේ පදවල ආශාවක් ඇති විය. සියලුම දෙනා හඳුන්වන පරිදි නාසිකාග්‍රේ හෝ උඩුතොල කෙළවර කම කමඨහනකටගෙන ආශ්වාස ප්‍රාශ්වාසය ගැන සිත යොමු කරන්න උත්සාහ කෙරෙමි. ඒ නාසිකාග්‍රය උඩතොල කෙළවර මට කිසිදු දැනීමක් නොවිය. තවත් උත්සාහ කළ විට මට පපුවේ රිදුමක් හුස්ම ගැනීම අපහසුතාවයක් ඇති විය. මම තවත් භාවනාව තනිව ප්‍රැක්ටිස් කිරීම ගුරු උපදෙස් නොමැතිව දෙමින් බග සටහන් ගැනීම. රිට්‍රීට් පැමිණ පසු පළමු දින දෙවන සහ තුන්වන දිනවල උත්සාහ කළ දේ සාර්ථක නොවුයේ පපුවේ රිදුම සහ හුස්ම ගැනීමේ ප්‍රස්තාවේ නැවත ඇති වූ නිසායි. ඔබ වහන්සේ ඊළඟට කියූ දෙය මම කළෙමි. නිකන් ඔහේ බලාගෙන ඉන්න ඉරියව් වේම දැන් ඉන්න බව සිතා සිටියෙමි. තත්තර කීපයක් එසේ සිටියෙමි. සිත හැකි හැකි සමතරම ගියේ. ඒ ගැන මම දැන සිටියෙමි. ඒ තමයි සතුටකි. ඊට පසුව මම උදරයේ පිම්බීම හැකිලිම ගැන සිත යොමු කළෙමි. කල හැකි වූයේ පිම්බීම හැකිලිම තුනක් හෝ හතරක් පමණි. සිත નિરાයාශයෙන්ම උදරයේ සම්බන්ධ කුම්බන්නට කකුල වන්නට ගිය නිසා හුස්ම ගැනීම අපහසුවක් පපුවේ අමාරුවක් නැවත ඇතිවිය. වේදනාව වැඩි වූ නිසා මම ඊයේ දින භාවනාවෙන් වැළකුණෙමි. නිමි. හුස්ම ගැනීමේ තදබල අපහසුතාවයක් ඇතිවිය. භාවනාව අත්හැරීමට වඩා මාමලිකුට කළ හැකි දේ හෝ දිය යුතු කමඨාණක් ඔබ වහන්සේලාගේ ඇත යන ස්ථිර බලාපොරොත්තු වේ. මේ ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරමි. මා මෙම රිට්‍රීට් එකට පැමිණීමෙන් අත් අත්දැකීම් හා දැනුම් සම්භාරය විශාලයි. භාවනාවෙන් දියුණු කර ගැනීම මගේ අරමුණයි. මෙවන් උතුම් වූ ධර්ම දානමේ කටයුත්තක් සංවිධානය කළ ශ්‍රද්ධාවන්ත සීල දෙනාට තම ඔබ වහන්සේට පතන් පතන්නා වූ උතුම් සම්බෝධියකින් මේ උතුම් ගෞතම බුදු සසුනේදීම ධර්මාභෝධය ලැබේවා ලැබේවා ලැබේවා. මිනිහ අඳුනගල තියෙනවා මේ ආනාපාන පිටුපස්සේ යෑම තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් මේකේ හොඳට අහගෙන ඉන්නකොට තියෙනවා මේ සක්මන් භාවනාවේ මොනම ප්‍රශ්නයක්වත් මතුවෙන විදියක් නැහැ. මේක නට හැමදෙට කට උත්තර දෙන්න සක්මන් භාවනා කරලා තියනවාද? සක්මන් භාවනා කරනකොට මේ වගේ force breathing ඇති force rising and falling සිද්ධ වෙලා එහෙම කරදරයක් වෙනවද කියලා කැමතිද මේ අත්දැකීම ගැන එක වාක්‍යයක් එකතු කරන්න. සක්මන් භාවනා ගැන මොකද කියන්නේ? ඉතින් ඒක කියන්නේ බලන්නේ අප්පා මම හරි මං සාකච්ඡා කරන්නේ මෙච්චර ලස්සන ලියනවනේ. අච්චර හැරලා දීට 50 කරන ධක්මං කරපේ ධක්මං කරපේ කියනවා. අච්චර නෑක් කියනවා. ඉන් දවසම ධක්මං කරපුවා. ඒ ධක්මං කරලා හොස්ප ගන්න පාර වෙන්නේ. හොඳට මතක තියාගෙන ඉන්න. ඒ කොන්ත්‍රාත් එක තමන් බාරගත්තට මේකේ බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. ඒක අපේ ජාතිය ගෝ කරන්නයි ආරසාවටයි අපි නොකිය බැහැ. අමාරු මුඛ්‍ය හොස්ප ගන්න බබලාගෙන මට උනෝ. ඔය හදාලේ අය කියලා ඉතල. මොන බොරුද? ඒ විතරක් නෙවෙයි. අර නිකන් යන උස්මමක් ගන්න ගියොත් කචා. ඔය තමයි ලෝකේ කියන්නේ. කාගවත් මගුලට ඇඟිලි ගන්න යනවා. උට යන්න අරින්න ෂෝක් එකට යනවා. ගිහිල්ලා අත දාපු ගමන් ඒ නිසා කියනවා කඟක් ළඟට ගිහිල්ලා. කඟේ යුරේ වාඩි වෙලා බලන්න ඉඳ කියනවා ළඟ දිහා. අන්න ලස්සනට බලනවා. ඇඟිල්ල දැම්මම මොකද? මොකද? මම මල්ලි ඇඟිල්ල දැම්මොත් මොකද වෙන්නේ? ඈ? ඇඟිල්ල දෙන්න. මේකක් වෙන්නේ කකුල දැම්මොත් මොකද ඉතින් අපිට වෙලා තියෙනවා නීලි දැන් කෙතට කන දිහා බලන්න බෑ කියන්නේ අපි මේ කියන්නේ නේද? නිරෝයකින් බාර ගන්නද? මේ වීල තැනක වාඩි වෙලා ළඟ තියන් අපි නෑ ගිල්ල දාන්න නැතුව නම් බෑ. කකුල කකුල දාන්න නැතුව නම් බෑ. මොනවා හරි කරන්න ගියොත් ඉවරයි. කෙරෙන සියල්ලම නිවන තියෙනවා. ඒක නිසා මොනම සාසනයක හරි අහලා තියෙනවද බලන්න සක්මන් භාවනාවේ මෙතන ඉන්න කවුරුවක්වත් අලේ කරන්නේ. මේකට ඔක්කොම හිතන්නේ ධර්ම කියන්නේ අපරාධය ඇගලි දිරන කරන එක. වෙලාවනාස්ති වෙන එක. වෙලාව හම්බෙච්ච මේක පරියන්ක ගහන්නේ කල්පනා. පරියන්ක ගහුවොත් නිවන් දැක්කවා. හරියට බෑනේ නම් ධර්මනේ. අච්චර ලස්සන බුදුහාමුදුරු දේශනා කරන මුද්‍ර ගමනක් යන තියෙන ක්‍රමේ සක්මන. මේ ධක්මන පුරුදු කරපන්. ධක්මන පුරුදු කරනවා කියලා කියන්නේ ස්පෝර්ට්ස් කරන කෙනෙක් ඇඟ වෝම් අප් කරනවා. ඇඟ වෝම් අප් කරන්න බෑනේ ස්පෝර්ට්ස් කරන්න. ඉවෙන්ට් වල කරන්න බෑනේ. ඒ නිසා පූර්ව කෘත්‍ය කියලා කියනවා අපි. මං කියනවා හොදලා මං කියනවා ඔය මෙත්තානුත් බුද්ධානුත් දෙමෙත්තාච මරණ මසුබසති කියලා ওই චතුරාර්යක බාහන නැති සාමාන්‍ය පූර්වකෘතිය කියන්නේ ඒ වෙනුවට පරියන්කයට පූර්වකෘතම ධර්මයි ඒ සක්මන යන මොකද කියන්නේ ඒ දවස් බාහන කරේ නැහැ ඒක සක්මන් කරෙත් නැහැ ඇයි ඒක බාහන නැහැ අද බාහනේ මොකක්ද කියන ටික ගන්න අර ජෙනරේටර් වල අහන්න වටිනවා. නැහැනේ තමන්ටම බීයෙන් යන ගන්න ඕනේ මෙච්චර භාවනා කරලා මම ඊට අසම් භාවනා කරලා ඉඳි පෑන් පුත් කරන තිත්තක් නාස්ති කරලා පොඩි නාස්ති කරලා වෙලාවක් නාස්ති කරලා එතකොට එදිනදා වැඩ මේ වගේ ටිකට් ආවට පස්සේ උස්ම ගන්න අමාරුකම තිබිච්චයි. ඒක අපි කියමුකෝ මොකක් කරගේද? එදිනදා වැඩ පිළිබඳව නැත්නම් තමන්ගේ ඉරියව් පිළිබඳව නැත්නම් හිතේ ඇලර්ට්නස් එක ගැන මොකද කියන්නේ? ඒක වැඩි වෙලාද නැත්නම් නිදිමත වෙලා කම්මැලි වෙලා පාගලන. ලෙක්නස් එක තියෙනවා. ඒ වැඩි වෙනවා කියලා දෙවි තියෙන්නේ නැත්නම් බය වෙලා තක හිතලා මේක කරන්න බය කියලා. ඉතින් ඒක නිසා ඒ මම ආයෙත් කියනවා අපේ සංවිධායක මණ්ඩලයේ මේ ඔක්කොටම විශේෂම කැමැති මේ කටි සම්බන්ධ බලායේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් ආන්න දෙන්නේ. මේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල ඒ සිටින් මෙඩිටේෂන් අන්තිමට පටන් ගන්නකොට කියනවා මට මේ ඇඟ හොඳට සමබර කරන රිලැක්ස් කරලා ඇඟේ ඇඟේ හිත තියාගන්න පුළුවන් නම් නිවන කියලා ගන්න ඉච්චා. එතකොට ඇඟේ හුස්ම හයියෙන් ගියත් එකයි හැමෙලි ගියත් එකයි. ඒක නෙමෙයි ඔය හුස්ම ගන්න වෙනම ඉන්වොලන්ටරි සිස්ටම් එකක් තියෙනවනේ. අපි ඇඟිලි ගැවෙන තුවට ඒක යනවනේ. ඒක දැක්කා හෝ නැතුව හෝ ඉඳගෙන ඉන්න තාක්කල් ඉඳගෙන ඉන්නවා දන්න තාක්කල් භාවනාව පිළිගන්න ගන්න. යම් කෙනෙකුට දැන් අපි තුන්වෙනි හතරවෙනි දවසේ ඉන්නකොට ඉඳ ගන්නකොටම අහපන හොයන්න ඕනේ ඉබේම මේ ඉඳ ගන්නකොට හොඳට ගෙදර ගියා වගේ අම්ම ගොඩකට ගියා වගේ තමයි තේරෙන්නේ ඊට පස්සේ යමනක් කරන්න දෙන්නේ ඒ ඉඳගෙන ඉන්නකත් ගෙවෙන්නේ නැති අවශ්‍ය වෙන්නේ උඩ පිම්බි මැකලි මාවත් ඉතින් මම කියලා නෙවෙයි න්යායය ආනපාන ආවත් එයාට කියන්නේ ඔය ආවන උදේ ටික මෙලින්න මම ඉන්න තාජ්ජට් එක හම්බෙන්න කතා කරන්න ඕනේ ඉඳගෙන ඒ තුන් දිහා ටික ලියනවා ඒ නිසා මේ මිනිස්සයා කියන සතා ආමතර જાති දඩේ. ඒක ලියනකොට කියනවා මේ මිනිස්සයා අත ගහපු නිසා අද මේ গোল্ড ෆිෂ් කියන මාළුවට කොහොමඩක්වත් තනියම ජීවත් වෙන්න බෑ. ඌට කොහොමඩක්ක හොයාගෙන ගන්න දන්නේ නෑ. ඌට මිනිස්සෙක් හදපු වීදුරු කූඩුවකම ඉන්න ඕනේ. මල්බෙරි කනුවට කොහොමඩක්වත් අනිව ජීවත් වෙන්න බෑ. ඕකට දැන් මල්බෙරි ගහ මෙච්චරමයි ඕනේ. ඉතින් ඒ නිසා මනුස්ස වාසය නිසා නාස්ති වෙච්ච ප්‍රධාන සත්තු දෙන්නේ කියන කතා කරනවා. අනිත් ඕන එකේ අවුලන්න ගන්න ගන්නවා මුදු ෂේප් වෙලා ඉන්න පුළුවන්. මොනසයිතන තියෙන ඔක්කොම අපි නීති හදන්න ඕන හරක්කට කරන්න කොහොම රූපල ඇති කරන්න කොහොම ආරම් මඳින්නේ කොහොමද මනස මේක අසල නීති හදනවා මට කියන්න වචන. ඒක මොකද කිව්ව කුරු අත්පැකරන් තියෙන මනුස්ස ලෝකේ කියලා. කරමුත් නියුත්තියෝ මේක මනසට දුයි කරමුත් ලෝකයක් උඩ තියෙනවා. කක්කට නියුවනම කක්කට දෙකම නීතිබද්ධතිය තියෙන කක්කට ලෝකයක්. මේ මාසෙක විතර කොන්සිස්ටන්ටි තියෙන දවල් වෙන මොනම සතියකට කරනවා. අපි ජීවිතයෙන් ඉස්සලානම් කොළණි හැදුවේ. ප්‍රතිනිගේ පණිවිඩය ගන්න හැටි. විතර හදන හැටි. එක මීමැසියා එකම ටාස්ක් එකකින් කරන්නේ හැමදම එයා හරියටම ෆිට වෙනවා නේ කක්කෙත් එක්ක යන්නේ වැඩේට යනවා නම් අනික් කට්ටියත් කියලා ඉතින් කොහොමද ඉන්ස්ටිටියුෂන් මොකද නැන්නේ ඒ නිසා මිනිස්සු හිතනවා අපි හරිම සිස්ටමැටික් හරි පොලිටිකල් හරි ඉකොනොමිකල් කියලා. නැත්නම් ගොඩාක් ඉගෙන දේවල් තියෙනවා. මේ සත්‍ය දෙයක් උන් නීචර් පැත්තකට තමයි. ඒ නිසා කියනවා මිනිස්සු හදන බල්ලන්ට කොච්චර ලෙඩ තියෙනවද? කොච්චර බඩු දොස්තරලා ඉන්නවද? ටෙක්සාස් කියන ජනපදයේ දවසකට විකිනෙන ළමා කෑම වලට වැඩි බලු කෙනෙක්. ඉතින් ළමයිට වැඩි බලුයි. කවදාහරි අහලා තියෙන දහන වල් බල්ලෙකුට හිම්බිසාර කියලා තියෙනවා. ඉතිහාසයක් නැහැ. ඉතිහාසයක් නැහැ. ඒ මොකද මනුස්සය හද කියලා නැහැ. ෂෝකයකට ඉපදිනවා වැඩටි කරගන්න බැරිනවා. කවදාහරි මනුස්සය එක ස්ටඩි එකක් කරන් වල් බල්ලෝ දෙනවා. ඊළඟ එන උන්ට වල් බඩු දොස්තර දෙනවා. ඊළඟ වල් බඩු ලෙඩේ දෙනවා. මොන්න දෙයට අත දැම්මත් ගෝරි කොල්ලයි. බුදුසසුන දැන් උගන්වන්නේ මේකට මේ නැචරලි අනුක්‍රමයක් තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර වශයෙන් අතදානින් අතර කරන කෙනේ භාවනාවෙන් කරන්නේ. ඊටමතා කරන දේවල් අතර ඒක ඉස්සලා යාජක ඇත්තට ඊටමතා ටිකක් කරනවා. කරන තුරු ගන්න බෑ පාඩේ. ඊට පස්සේ එක එක එක එක යනවා. ඊට පස්සේ පර්ෆෙක්ට් friendly balance living එක තියෙනවා. ඒක නිසා ඒකට ආනපාන නැත්නම් තව ලක්ෂිකුත් එකක් කරන්න තියෙනවා. ඒ නිසා එනකොට හොඳට බලන්න මේ හිතගෙන ඉන්නවා නෙවෙයි මම අන්න ඉඳගෙන ඉන්නේ කියලා කොහොමද දන්නේ? මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි හිතගෙන නෙවෙයි නිදාගෙන කොහොමද දන්නේ? ඇඳලා ගිහින් ඉඳලාතර බලන්න මම ඇවිදිනවා නෙවෙයි හිතගෙන නෙවෙයි ඉඳගෙන නිදාගෙන කොහොමද දන්නේ? අන්න හතර වෙන් කරලා ගන්න පුළුවන් නම් නිවන් දකින්න. මේ ඉරියව් හතර කොයි කොයි විදිහට වෙනස් වෙන්නේ වෙනස් වෙන වෙනස් වෙන විදිහට මම ඉන්නේ මේ ඉරියව්වේ. අනිත් එකේ නෙවෙයි. එච්චරයි. ඒ කියන්නේ සාමාන්‍යකට මානසික සිස්ටම් එක ඇති උනේ නැහැ. මානසික භාවනා ක්‍රම ඇති උනේ. මේ බටහිර ආයත හුස්ම දිහා ගන්න ගියාම හුස්ම අහුවෙන්නේ නැහැ ඒකට. මොකද ගොරෝසු හිත ගොරෝසු සියුම් දෙයක් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් සිද්දුන අත තියෙන බලන්න පුළුවන් කපෙන්න. උදේ පිළිබිඹෙන් අත තියලා බලන්න. ඒ වෙස්ට් එකට බුද්ධහම ගේන උනාට කරපු එකක් වෙයි. නමුත් තැම්පත් උනාට පස්සේ අනවශ්‍ය දෙයක් ඒක නිසා දුරම දෙවියන්ට දැනම තමයි ලැබලා තියෙන මේ සක්මත් භාවනාවේ ප්‍රයෝජන ටික ගන්න. දුර සක්මන් කරන පස්සේ සක්මන් කරනකොට සාමාන්‍ය පැයක් සක්මන් කරනවා කියලා කියන්නේ සාමාන්‍ය වේගින් යනකොට පැතම හතරක් ගිහිල්ලා. මේ සක්මන් කරන දහතරක් වෙන්නේ දෙකක් තුනක් කරලා ඒක තමයි ඉඳගෙන හිතෙනවා. සක්මන් කරනකොට ඉඳගෙන හිතෙනවා. උත්තර පැටලෙලා වාඩි. වාඩි වෙලා සක්මණේදී තිබුණ වේශ ගතිය නැතුව විස්රාම වෙනවා කියන්නේ. එතන හුදේ කලාව වෙනවා කියන්නේ. විවේක වෙනවා කියන්නේ එච්චරයි. ඔය විවේකට හිත දාපුවම අනුකම්පාවක් අවශ්‍යම නැහැ. පිළිගන්නවද? මේ වගේ වැරදි නේ විතරක් නේවන්න කම්පැය ගන්න. යාච්චර <laughs> ලක්මන් කරනවා ඒක ගැන වචනයක්වත් කියන්නේ මොකද YouTube වල නෑ ඒ එන්ඩෝනක් කිසිම තැනක බලන්න සක්ම බාන පිළිබඳ පොතක්වත් උපදේශයක්වත් තියනද කියලා. කොඩේ ඉන්නේ සර්පණයම ඕනම කෙනෙක් බලන්න. ඕල දන්නේ නැහැ. අපි දන්නේ මේ කාල් මාක්ස් කියලා කියන්නේ ආරෝහණ විරුද්ධ මිනිස්සු කියලා නෑ දන්නේ නැහැ. කමේ කොමියුනිස්ට් ධර්මයේ ඇති කරපු එක නේද? එයා ලියලා තියෙනවා පොත දුවට ලියුමක්. පබ්ලිෂ් කරමු නැති එකක. එයා කියනවා මම ගොඩක් මගේ ජීවිතය ගත කළ පුස්තකාලයක. මම මේ දවස්වල ඉන්න විවේක තැනක. ඔයාට කියන්නේ මම දවසකට කොච්චර දෝ යහට නැට ඇවිදින්න ගත කරනවා මට ආරණ්‍ය වාසී සංඝයාටම සීපත් වෙනවා කියලා. හරිද මම ආරණ්‍යයට ගිහිල්ලා භාවනා කරනවා කියන එක එක්සැම්පල් එකට අරන් තියෙන්නේ මේ හොඳටම දැනගෙන ඉඳලා තියෙනවා. මම මගේ කොච්චර රිලැක්ස් වෙනවද කියනවනම් මම දවස පුරාම ගත කරන්න ඇවිදවිද මට ආරණ්‍යක සක්මන් කරන ආම්දුරුනේ ක්‍රීපත් ඔය ඔක්කොම සයන්ටිස්ලා කොච්චර ලැබ් එකේ එක්ස්පෙරිමන්ට් කරා ඒ බ්ලින්ක් එක ඇවිල්ලා තියෙන සක්මනේ බ්ලින්ක් එක ඇවිල්ලා තියෙන සක්මනේ ඒ මොකද ඒක ඒකේ පුදුම රිලැක්ස් එකක් කරනවා ඔක්කොම ඩේටා ඇනලයිස් වෙලා ලස්සනට සින්ක්‍රොනයිස් වෙන්නේ සක්මන් කරනවා ඒ විශේෂම රිලැක්ස් වෙනවා ඒ නිසා ටෝචරින් ගන්න එපා, රෙජිමෙන්ටේෂන් ගන්න එපා. අරගත්තොත් මුදිනසේ කට අරින උඩම කිව්ව අත්කලම තනියෝරි ගන්න එපා, දරුවනේ. කාමසුවගේ කාණේ වේ ගන්න එපා. ඒ අරගෙන තියෙන අත්කලම තනියෝ කියන්නේ දැඩි කිරීමක් නේ. තීක නැති වෙන කන්නේ අපිට කාට මයික් එකෙන් කයිදී. මයික් එකේ ඉඳලා සම්මනෝද මුත්‍රේ කියලා. සිතර නිතර වෙනස් වෙනවා නම් ඊළඟ භවයට විපාක දීමට කර්ම රැස්ව තිබෙන්නේ කොහේදයි තෝරා ගැනීමෙන් নমස්කාර පෙරටු ඉන්නවා. වහිත ඇවි වෙනස් වීම නම් අවශ්‍ය කරන්නේ කර්ම භවය නම් අවශ්‍ය කරන්නේ මේව සාකච්ඡා කරනවා. අපිට උනකට තියෙන්නේ ඒ කර්ම ගිවන් කරන එක. එතකොට කියලා තියෙනවා හිත පුළුවන් තරම් වර්තමාන මොහොතේදී බොත් ඒ පිටේ යන එකට උත්තරය ඉතන තියෙනවා. ඒකට කර්ම රැස් වෙන්නේ නැහැ. පරම කර්ම දෙවීමක් විතරක් සිද්ධ නිසා අපිට ඉදිරියට වෙහෙස දැනෙනවා, සත්ත්ව වේදනා හිතේ වෙනවා. ඒ ඉඳගෙන ඉන්න මොහොතේ අලුතෙන් කර්ම රැස් නොකිරීමට, තරහ නොදෙනීමට, ප්‍රතික්‍රියා නොකර ඉන්න කටකරුත් ඒක කියනවා සීලය කියලා. ශික්ෂාව කියලා. එහෙමනම් වර්තමාන මොහොතේ නිවනක් තියෙනවා. දැන් මේකේ ඇතුළත තියෙන මේ ප්‍රශ්නේ වර්තමාන භවයක් අවශ්‍ය කරන කෙනෙකුගේ ප්‍රශ්නයක්. ඉතින් ඒකට කොහොමද මේ හැංගිලා හරි මම මේ අවශ්‍ය කර්ම ටික රැස් කරන්නේ කොහොමද කියලා මම හිතනවා. මට එහෙම කෙනෙකුට උපදෙස් දෙන්න ඕන නමක් නෑ. මම කියන්නේ කොච්චර කර්ම තිබුණත් එහෙම නැත්නම් මෝහ පටල තිබුණත් ඕනම කෙනෙකුට වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්. එන්න බැන්නම් පිස්සෙක් නැත්නම් කායික ලෙඩක්. එන්න පුළුවන් කෙනා ඒක ගැන කතා කරනවා මිසක් කර්ම රැස්නේ වයි රැස් කරන්නේ කොහොමද? ඒ මේකෙන් තමයි හොයන්නේ. ඒක කියන්නේ හොතට තේරුම් ගන්න වර්තමාන මොහොතේ එන්න බෑ. එහෙම කෙනාට වර්තමානයේ ඉන්න බෑ එන මොහොතක් වනසනවා. ඒකට නිසා කියනවා ෆිලිප් සාන්ස් පොලිද පොතකින් හොයලා දුර්ලභාඛන සම්පatti තත්ත විවේකෝ විපත්ති. මේ ක්ෂණ සම්පatti මේ වර්තමානයේ ඉන්න පුළුවන්කම දුර්ලභ සම්පත්තිය. ඒක ඉගෙන පිස්සු කල්පනා කරන විපත්තිය. ඒක විපත්තිය මෙච්චර අමාරුවෙන් ලැබෙච්ච මනුස්ස ආත්ම භාවයකට බුද්ධෝත්පාද කාලය තුල මේ ක්ෂණ සම්පත්තියට දන්න දහම් ගැටකින් එන්න හදනවා මිසක් කොහොමද මේ ක්ෂණ සම්පත්තිය පන්නන්නේ? ඇයි පන්නන්නේ කියලා අහන්න හදනවා කියන්නේ ක්ෂණ සම්පත්තිය පැනලා. ඒ නිසා මම කල්පනාවල වෙනුවට අර මූලික උපදේශ පන්තියේ තියෙන ලතනද චිත්තක්ෂණේ මම දැන් මෙතන කියන්නේ පුරුදු කරන්න. එතකොට මේ ප්‍රශ්නට උත්තරය ඇත්තටම ලැබෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්න වැරදි බේස් එකකින් පටන් ගන්න තියෙන ප්‍රශ්න බාර ගන්න පමණින් මමත් ඇතිලාගේ වඩපත් වෙනවා. උදේ යනස් මේ ප්‍රශ්නේ බහතබල. ඇදලා නැති ප්‍රශ්න වශයෙන්. චක්කුම් පටිච්ච රූපේතු පජ්ජති චක්කු විඥාන යන තන තිබෙන විඥාන සහ තන තිබෙන විඥානය නාම රූප පත්‍ය විඥානය කියන තැන තියෙන විඥානය දෙකමදයි පහදා දෙන සේක්වා ඇත්තටම අපි එදත් කල්තබුව ප්‍රශ්නයක් සංකල්ප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපම් කියනකොට ඒ විඥාන නිසා ඇති නාම රූපේ විඥානය තියෙනවාද කියන එක ඒ ප්‍රශ්නමයි වෙන විදිහකට අහලා තියෙන්නේ අපි ධර්ම දේශනාවට සම්බන්ධ කරගන්න හදන දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් හදාගෙන තියෙන පාර. ඒ ඡායේ ප්‍රශ්න පැත්තකින් කියන අපි ධර්ම දේශනාවට මේ ටිකක් තිස්සෝසයිසෝ සාකච්ඡා කරමු. ආරිකාන්ත සීලයන් කුමක්දයි පහදාගෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. ආරිකාන්ත සීලය කියලා කියන්නේ මේ තමන්ගේ සීලය පිළිබඳව අවික්කප්ප සාධයක් පහළ වෙනවා. මම මේ රකින්න සීලය රැකවටන්නත් නෙවෙයි. මේ සීල් නොරකින්න අය පහත් කළ සල්පන්නත් නෙවෙයි. මේ සීලය සමාධික මූලික අවශ්‍යතාවයක්. ඒ නිසා අනවශ්‍ය දේවල් තෝරෙත් නැහැ සීලෙට. සීල ඕන කරලා තියෙන සමාධියට ආදින සීලෙ විතරයි කියලා. Taman රකින්න සීලය විතරමයි මමයි ත්‍රිසෙකුයි වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ සීලය පිළිබඳව බොක්කෙම නැත්නම් හදවතෙම නැත්නම් මුළු හදින්ම අදහගත්තොත් මිච්ඡලයි ශිෂ්ටාචාරය කියන්නේ. මේකටයි සම්භ්‍යන්තය කියන්නේ. මේකටයි මනුෂ්‍යකම කියන්නේ. නැත්නම් මහත්මගතිය කියන්නේ. මෙලෙක් ඇති කියන්නේ සමහර කොච්චර සීලාචාරද ශිෂ්ටද එච්චරයි මට මගේ සසර ගමනට හෝ මේ චිත්තක්ෂණය සමාජයට යොමු කරන්න ඕන කරන දේ කියලා තමන් ගැන කාගවත් සීල ගැන නෙවෙයි තමන්ගේ සීල ගැන මුදුම සතුටක් නොසලෙන සතුටක් ඇති වෙනවා අනේ සතුට ටික ටික වැඩි වෙනවා ඒ අපි දාන සීල භාවනා කරන යනකොට යම් වෙලාවකට තේරුම් ගන්න මේක තමයි බුදු දානච අපට මාන වෛද්‍යවාස්කමක් විදිහට පටවලා තියෙන්නේ පුළුවන් තරම් සීලවන්ත වෙන්න. ඒ වෙනතම අනුන්ගේ මානසිකත්වයට අත තියන්න යන්න එපා. ඒ සීලවන්ත වෙලා ඒක පිළිබඳව තුනට අහිංසක සතුටක් එනවා. මේ සීල නැතිය කියලා බලලා මාන්නකාරයකුත් නෙවෙයි. කණිජේජ් බඳින් සකනකට උකුත් නෙවෙයි. මේ සීලපද කාටවත් මට දෙන්න බෑ. මම පමාරණ රකින්න ඕනේ. මම මෙතික සංසාර මේක තමයි කරගත්ත වැරද්ද දැන් නෑ කියලා තමන්ගේ සීලය පිළිබඳව නොසැලෙන සතුට ඒකට ඒක ආර්ය පාංචයක් ආර්ය සීලයක් වඩපත් වෙනවා අතිගරු ස්වාමීන් වහන්සේ මම දික්කේනේ ආරණ්‍යයේදී විදර්ශනා භාවනාව අපේ අතිගරු මිලාන ගහට පියරතන ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගතිමි. ගනි. පසු උද්‍යප්පේ ඥානයේ සිට සංස්කාර ඥානයේ දක්වා කියලා දුන්නා. දැන් මට රූප වේදනා සංඥා ආදී සහ කාය වේදනා භාවන අරමුණු කිසිදයක් නොදැනේ. කය සහ සිතේ සංසිඳීම සහ සෑල්ලුවක් දැනෙනවා. මට පය ගණනාවක් වුණත් වේදනාවක් නැතිව සිටියේ නැත. නමුත් භාවන අරමුණක් නැත. ඔබ වහන්සේ මේ වරිණාව දැනගත් විට මට සතුටක් දැනුණා. මේ සඳහා උපදේශයක් ලබාගත හැකි වන නිසා ඊයේ ධර්ම දේශනාවේදී මෙයට පිළිතුරක් ලැබුණ නමුත් මට අවබෝධ කරගන්න නොහැකි විය. පින්වත් ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් උපදේශයක් ලබා දෙනු මැනවි. තෙරුවන් සරණයි. අපි අපි මම දැන ඉදිරි ධර්මදේශනා සාකච්ඡා වෙනවා. ඊයේ විතරක් නෙවෙයි මුලින් ඉඳලා කියුණා. නමුත් ඒක වෙන පැත්තකින් කියනවා නම් අරමුණක් හිතේ තියෙන තාක්කල් කෙලස් තියෙනවා කියලා හිතනවා. අරමුණ ගෙවෙනවයි කියලා කියන කෙලස් ගෙවෙනවා. ඒ නිසා යම් තාක් තුරට ගුරුසු අරමුණ සිවුණාද ඒ තරම් කෙලස් සිවුණා. මේ සියුම් අරමුණ අතිසූක්ෂම වෙනවද ඒ තරම්ම කෙලෙස් නැති වෙලා ඒ නිසා යම් වෙලාවක තමයි රූපාරම්මණයක් වේදනාවක් සංඥාවක් තමයි සකස් කිරීම නැතුව කිසිත් නැහැ මොකුත් කරකට ගියාන ඒක අර කෙලෙස් කියන සත්‍යත් එක්ක බලන්න ගොඩාක් පිසුදු වීමක් ඒක නිසා ඒක බොහෝ වෙලා ඉන්නකොට තමයි ඒක බොහෝ වෙලා සිද්ධ කරනකොට තමයි ඉදිරියට මේක පටල වුණාට පස්සේ තමයි ඉදිරි ගමනක් තියෙන්නේ. ඒ නිසා මේ අරමුණ නැති තත්වය අරමුණ ඇති තත්වයට වඩා හොඳයි කියන්නේ මම කතා කරන්නේ. ඒක මේ අනුත්තර නිකායේ සානිමිත්ත වර්ගයේ සූත්‍ර 12ක් නැත්නම් 10ක් තියෙනවා සර්වත්‍රාන්සේ දේශනා කළා. උපදීන තාක් කෙලෙස උපදීන අරමුණක් ඇතුළු. එනිසා ඒ කෙලෙස උපදීන අරමුණ දැක දැක දැන දැන ජීවත් කරනවා කියලා කියන්නේ කෙලෙස් ජීවත් කරනවා. ඒ නිසා කවදොරටත් ඒ කෙලෙස් ඉවන් වෙච්ච තත්ත්වය තමයි හැබෑනි වහන බවටපත් කරගෙන උරු පුරුදු තැනපත් කරගෙන දවසේ වැඩි වේලාවක් ඒකේ ඉඳ කාලසටහන හදාගන්න හදාගන්නකොට ඒක ඉදිරි ගමන හදාගන්න හැටි ගන්න. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. සර්තාසව සූත්‍රයේ දැක්වෙන අන්දමට අප විසින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා ක්‍රම හතක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. භාවනාවෙන් ප්‍රහාණය කිරීමේ එක ක්‍රමයක් වේ. අනිත් කයම ප්‍රහාණය කිරීම සඳහා වෙන වෙනම ක්‍රමවේදයන් දේශනා කර විස්තර කර ඇත. මේ අනුව භාවනාවෙන් තොර වූ අනිකුත් කයින් ආශ්‍රමය ප්‍රහාණය කර ගියන් වන අපට මාර්ගඵල ලැබීමට හැකියාවක් ඇද්දයි පැහැදිලි කර දෙන මේ හිතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඒක ප්‍රශ්න 1 2 ගිහියන් වන අප මුලින්ම ළඟා කරගත යුතු මාර්ගයේම සෝතාපට්ටි ඵලය ළඟා කර ගැනීම සඳහා සංයෝජනයන් තුනක් ප්‍රහාණය කළ යුතු බව අසා ඇත. ඇත්තෙමි. ඊයනව සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස විචිකිච්ඡා මූලික බව දේශනාවෙන් සඳහන් කර ඇත. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම සඳහා කළ යුතු ප්‍රධාන මාර්ගය කුමක්දයි පැහැදිලි කර දෙනමින් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ගරු ස්වාමීන් වහන්සේ ඔබට දීර්ඝායුෂ්‍ය පතන අතර මෙවැනි ධර්ම ප්‍රචාරය කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවයි ප්‍රාර්ථනා කරමි. ඒකේ පළවෙනි කොටසේ තියෙනවා මේ ආශවෙන්තු කිරීමේ ක්‍රම හතේදී මේ ගිහියන් වශයෙන් එනිසා ඒ ප්‍රශ්න කරුගෙන් මම අහන්න කැමතියි ආශ්‍රවවල ඥාන පිළිමුකමක් ගිහි පැවිදිකමක් බෞද්ධ බෞද්ධකමක් කියන්නේ ස්වාමීන් වහන්සේ මම කියන්නේ සාමාන්‍ය මොකෙත් තියෙනවා. නෑ මම මම අහන්නේ නිකන් ආශාව කියන වචනේ තමයි තේරුම් ගන්න විදිහට ආශාව කියලා කියන්නේ කෙලෙසි හක් කෙලෙසි ගැඹුරකමක් තියෙනවා. එහෙම නෑ සාමාන්‍ය පොදුසු. නෑ එහෙම නැත්තම් ආශාව දුරු කිරීමේ ගැඹුරකමක් තියෙනවා. පැවිදි බවකමක් තියෙනවා. බෞද්ධ බවකමක් තියෙනවා. ධර්ම වායසේ මහලු එකක් තියෙනවා. ආශ්‍රව ගණන් ගන්න නැත්නම් ගෑන් දෙලින් කරනවා. ආශ්‍රව නැත්නම් ගෑන් දෙලින් මාත් එක ගරින්න. දැන් දුරු කිරීමේ තේ හොඳ ප්‍රතිය අපට පුළුවන් වැඩි කියලා කොහෙද ප්‍රශ්නයක් තියෙන්නේ. සබ්බසුත්‍ය සිංහලෙස් මේ තිබුණේ කතා සාකච්ඡාවේ අර්ශනයෙන් සහ ක්‍රීඩින් ඒකනේ ප්‍රශ්නේ අවසානයේ යන්නේ ගිහි අපිට පුළුවන්ද කියලා. ඒ කතාවකට නෑ. ගිහි කම කියන්නේ ඕගොල්ලෝ හිතේ කියන්නේ. ලෝකේ කවදාකවත් පැවිද්ද දැනුම නැති මනුස්සයෙකුට කිව්වොත් එහෙම ගිහි කියලා ඉන්නේ මොකද මේ කතා කරන්නේ ඔක්කොම ගිහිනේ. බෞද්ධ පැවිද්ද දැනුම නැතරෝම ඉන්නවා ඒගොල්ලෝ සමෝපදීනේ අපේ කක්කරේ ඉන්නේ ඇත්තරම එහෙම තනිකත් දින හඳුකකවලේ ඉන්නේ ටිකක් තියෙනවා. ඉතින් ඔය වෙනස තියෙන්නේ ඔය දැකපු නිසා. කවදාවත් දැකලා තියෙනවද පැවිදිලා ඉපදිච්චි? ඒකම අහන්නේ සුන්නත් කියලා පොත අහන්නේ කිව්වද කියලා. අපි මේ ඔබේ දාලා තියෙන කෙලෙස් ගැන කතා කරනවා කෙලෙස් ගැන කතා කරනවා. සම්මුති ධර්ම ගැන කතා කරන එක නෑ. සමේ පැවිදි උපවිදි බුදුරජාණන්සේ කතා කරන්නේ මේ කෙලෙස් දැක්කන. මේ ආශ්‍රව ධර්ම දැක්කන එයාට ඉන්න බෑ. ඩ්‍රැකියුලා කෙලෙස් බලලා තියෙනවා. ඩ්‍රැකියුලාගේ මොනට ආලෝක වෙන්න නම් ඔතන ඉන්න බෑනේ. පුරුෂයෙක් ගමන් ඉන්නේ මේ සූර්යාලෝකය කියන්නේ ලෝකේ තියෙන ප්‍රධාන විසුද්ධිකනාසය. ඕනම ධර්ම විසුද්ධියක් සූර්යාලෝකයට දාන්න එයාට ඉන්නේ. බුදුරජාණන් කියනවා මේ මුළු ලෝකේ තියෙන ඔක්කොම කෙලෙස් සත්‍යාලෝකයට දාන්න මොනම කෙලෙසකටවත් ඉන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන මේ සතියෙන් ඉඳගෙන කෙලෙස් එන්න දෙන්න. සතියෙම පිළිගන්න දෙන්න බෑ වැඩක් නැහැ. ඒකෙන් වැඩක් නැහැ. සතියෙන් ඉඳගෙන විපරිකම් හද්ද වේදනා හිතවිලි දුස් මනපම සීත බින්ද දෙන්නේ සතුට මොනවා කරදෙන්නේ ඒවට වසන්න බෑ ඒක නිසා මේ කෙලෙස් පිළිබඳව තියෙන්නේ කෙලෙස් වලට මූණ දෙනකොට සත්‍ය කැඩුණා කියලා හිතන්න එපා සත්‍යය තියෙන්නේ කෙලෙස් එනකොට මූණ දෙන්න විතරක් අනේ කෙලෙස් වල සත්‍ය කැඩුණා කියන්නේ ඇතුළත කැඩෙන්නේ නැති බලවත් ඉතින් ඒ නිසා ඒක පළවෙනි කොටසේ නිසා මේ ආශ්‍රම පිළිබඳ කතා කරනකොට දැනෙන ප්‍රයෝගයක් නැහැ. ඉතින් දෙවෙනිගේ කියනවා මේ දකින්න කොට කොහොමද එන්නතන දසන පහතක් තමයි පණිවිඩීම තියෙන්නේ. ඊට පස්සේ සක්කාය දිට්ඨිය නැති කිරීම පිළිබඳව භාවනාවේ පොහොදෙන්නේ. සක්කාය දිට්ඨිය එන්නේ ඔක්කොම එක ඝණයක් ඒකකයක් කියලා ගත්තොත් විතරයි. ආස්වාද ප්‍රසවාසයේ ඒකකයක් කියලා ගත්තොත් සක්කාය දිට්ඨිය. ආස්වාද කියන්නේ ආස්වාද ලක්ෂ කෝටි ගාණක් විතර හෙන්නච්ච එක. ප්‍රසවාසය කියන්නේ ප්‍රසවාස කුංචු කුංචු ලක්ෂ කෝටි ගාණක් කියලා ඒකකක් බඳනවා. එනිම ආස්වාද ප්‍රසවාසයේ සම්පූර්ණයෙන් වෙනස්. දෙක සම්පූර්ණයෙන් අතරමැද හිස්තනක් තියෙනවා. ඔක දැක්කම තවදත් මේක නිත්‍ය සංඥා කරන්නේ. දැක්කේ නැත්තම් නිත්‍ය සංඥාට වැටෙනවා මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. දැන් අපි ආසත් වසවස හල්ලන්නේ ආහු වෙනවා කියනවා නෑ කියනවා ඔක්කොම එන්නේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ. ආසත් වසවස දෙන්නේ තාම තුනී කොටස් වර්ගයක්. එක නමක් තාරදන මේ පොඩි එක ආශාසය කියන. එක නමක් තාරදන මේ පොඩි එක ප්‍රසවාසය කියන. මුතර බලන්න වෙනවා ආශාසය කියලා වෙන එකක් ප්‍රසවාසය නෙවෙයි පුංචි පුංචි කම්පනවත් චංචල රාශියකට ආශාසය කියලා කියන නිසා එනික යායට යන ඒක ඝන නමක් දෙන්න පුළුවන් අරමුණ කරන්න තමයි කියන්නේ. ඒක දැක්කම මේක නිත්‍ය කියලා කියන්නේ. අපි උදාහරණයක් වශයෙන් කියනවා. කැටයන් කොටන්න ඕන ගෘහභාණ්ඩයක අපි ගන්නේ අරටුවක්. එළියෙන් කැටයක් කොටන්නේ නැහැ. අපි රට උණු කෑල්ලක් අරගෙන කැටයක් කොටන්න යන්නේ අපිට බඳුරයි. කැටයක් කොටන්නේ යාදනේ ඒක කල් තියෙන දෙයක්. රට උණු කෑල්ල වගේ දේවල් වල බඳුරු දේවල් කැටයක් කොටන්නේ. අපි ජීවිතේ කැටයක් කොටන්නේ මේක නිත්‍යයි කියලා හිතනවා. මේක සුඛයි සුභයි වෙනවා මේක මේ තරම වගුරු දෙක ගන්නවා පණිවිඩයක් ඇති කරන්නේ ප්‍රාර්ථනාවක් ඇති කරන්නේ කරන්න බෑ මොකද කොයි වෙලාවෙ නැහින්දන්නේ ඒ නිසා තකයි දිත්තේ දැන් ගන්න ඕන ආශස්වාසය කියලා කියන්නේ ආශස්වාසය පිම්බි නැති වම දක්වන කියලා කියන්නේ ඒක දැනයක් නෙවෙයි ඒ කණින් දිහලා බලන එකයි වතුරු ගහලා බලන එකයි විසිතුරු කරලා බලන එකයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේ මේ විපස්සනාදී කියන්නේ මේකට තියෙන බාහුර දෙයක් වද කරපස්සේ ඒක පිළිබඳව තුන ඇති බලාපොරොත්තු අනාගත සැලසුම් ටික ටික ටික ටික දුරට සක්කාය දිට්ඨිය ප්‍රමය නැත්නම් ඉස්සල් පස්සක්දී පුත්‍රේ වගේ අරමුණක් ඇති තැන ඉඳලා අරමුණ නැත්තන්ට අරකට අරමුණ කියන ගාන සක්කාය දිට්ඨිය ඒකයි සක්කායදිට්ඨිය බය වෙලා අලුත් ක්‍රම හොයන්න හදන්නේ. එයා ගඩොල් ගලුවත් කොහොමද එයා සක්කායදිට්ඨිය හදන්න හදන්නේ? එයා හොඳට දන්නවා අරමුණ තේරෙනවා කියන්නේ සක්කායදිට්ඨිය කියලා. ඉතින් වීරත්වය කියලා කියන්නේ සද්ධාව කියලා කියන්නේ සතිය කියලා කියන්නේ භවනා කරගන්නවා. දික්කටම භවනා කරගෙන යන්න සතිය විදිහට මම කැඩුනා. සක්කායදිට්ඨිය කියන මොනවා හරි කරපන්. අනපනිකන සයිකින් හුස්ම ගන්න ඔක්සිජන් එකට බැගලයි. ගාලල්ල ගාලල්ල වලාණි දෙකයි තියෙන්නේ ඔන්නේ යනකොට යනකොට ධක්කා දෙකේ බුදුදෙනාට කරේ ඉතලා නමුත් අපි ආනාහක ප්‍රකෝටන් නැති ධක්කා දෙක ඔක්සිජන් දෙනවා සේලයින් දෙනවා ડોක්ටර්ස් ලා කියනවා ඉන්ටෙන්සිව් කෙයාර් එකට ගිහලා ආයෙ ධක්කා දෙක පොරලා ඉතින් නිතරම කියලා සිතන නිතරම කියනවා මේ අදිසියක් වුණොත් එහෙම කාර් එකක් තියෙන්න ඕනේ කියලා. <laughs> ඒක වුණොත් යන සක්කායදිට ඔක්සිජන් ඕනම. සක්කායදිට සේලයි අදිසිය ඕනම. සැත් කරගෙන තමයි අපි වාඩි වෙන්නේ. මොකද විකමට හරි සක්කායදිට චිත්තක්ෂණතර ගියොත් විනාතයි. ඔන්න අපේ බාධා. ඊට එමයි ගන්න. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්. මාගෙම විචිතයකට පැමිණීමට ප්‍රධාන හේතු වීම මගේ ලොහිපුණු සිත පාලනය කර ගැනීමට සිත පාලනය කර ගැනීම මවා ගැනීම. නමුත් ඔබ වහන්සේගේ දේශනාවලින් පසු මනාව පැහැදිලි වූයේ මගේ අරමුණ ඉතා පතු වීම ඊට වඩා උසස් අරමුණක් මාත්‍ර තිබිය යුතු බවත්ය. මෙම රිට්‍රීට් එක අවසන් වන දිනේ මා නැවත යන්නේ එම අරමුණ සහිතවය. පුද්ගලික ජීවිතයේදී කරන වැඩ අවසානයේදී ඉතා සාර්ථක වුවත් එය කරන විට පවතින්නේ හීනමානයකි. සැකේකි මේ හරියයිද වැරදිද යන්නේ. ප්‍රථම දිනේට වඩා කිසියම් දියුණුවක් ආනාපාන සති භාවනාවේ දැකිය හැකි නමුත් ඒ ඉහළට යන බවක් නොහැඟේ. දින කිහිපයක් ගත වුවත් සිතිවිලි තවමත් දැඩි ලෙස වදදී. සමහර වෙලාවට ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙන නමුත් ඒ පෙනෙන්නේ අනෙක් සිතිවිලි අතරින්. ඒවා නොනවත් වා සිතට ඒ වෙලාවකට මට සිතෙන්නේ මගේ හීනමානයෙන් හෝ මගේ නොහිබුණු සිත මගේ අරමුණු වෙත යාමක ඉඩ දෙන්නෙම නැත්ද යන්න. මට අනුකම්පාවෙන් පහදා දෙන්න. එසේ නැතිනම් මෙම වෙන භාවනා ක්‍රමයක් තුලින් ආනාපාන සති භාවනාවට ප්‍රවිෂ්ඨ විය හැකිද? බුදු සරණයි. මේකට කට උත්තර ගන්න මම දැස්ති. මේ දවස් පහකට අපි ආධුනිකයෙක් වශයෙන් අඳගත්තා. වාඩි වෙලා ඉන්නේ පරියන්කයක් කරන විද්‍යාත්මක කාර්යතෝ පැයක් කාර්ය කරතොත් ඒ කාර්ය තුළ ආනාපානයත් එක්ක ඇසුර ආනාපානයත් එක්ක මුණට මුණ දාලා ඉන්න වෙලාව නැත්නම් එක දිගට ආනාපානයේ ඉන්න පුළුවන් වෙලාවේ වැඩි වීමක් දකින්න අඩු වීමක් කියන එක මට දැනගන්න. කැමතිද මේ පිටුපොරට නැගෙන්නේ ඒකට යන්න. අපි මූල කර්මස්ථානයක් ඇසුරු කරලා තියෙනවා. මූල කර්මස්ථානයක් එක තියෙන ඇසුරු ගැන කතා කරන්නේ නැතුව හිතිවි වැඩිම සත්‍ය වැඩිම වේදන වැඩිම කියලා කියන්නේ මාර්ගාක්ෂය. ඒක පොඩ්ඩක් හරි කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ දවස් පහක් ගියාට පස්සේ මට ආනාපානෙ මුලිච්ච කරගන්න පුළුවන්ද? සැපල දෙයක් ඉන්න පුළුවන්ද? නැත්නම් කැඩෙන විශේෂ මොකේද? කන්නරස කොහොමද මම නැවත ආනාපානෙ කන්නේ කියලා මේ ආනාපාන තේමාවය අර්ථය කතා කරන්න ගිය දවසේ යෝගාවචරය කියලා කිව්වා. එහෙම නැත්නම් ඉතින් මේ වන්පා සම්පප්පලා වලට වැටේ. ඉතින් තමයි කියන තියෙන විස්තර වල මුලින්ම කරනකොට කොහොමදයි තමයි තියෙන නොකංකාලා හිත. ඉතින් ඒ නිසා ඒ ඊට වැඩි ලොකු දෙයක් තියෙන භාවනා සංකාර හිත කියලා කියන්නේ හීලින් ඇන්තරපි භාවනාවෙන් ලැබෙන ප්‍රවේශනයක්. කියෝ එකේදී ප්‍රිවෙන්ෂන් එකක් තියෙනවා. අපි ඉන්නේ වැඩේට ප්‍රිවෙන්ෂන් ඒ කියෝ එක තමයි. නැත්නම් හීලින් වල තමයි නමුත් පුත්‍රයන්සේ තේරෙන්න කාලයවන්නේ අපි ආයේ දෙද නොබිනා තැනකට ප්‍රිවෙන්ෂන් දෙනවා. ඒක තමයි ඔය කියන්න හදන්නේ. නමුත් ඒක පිටපස්සේ දීලා තියෙන විස්තරේ අපිට සාකච්ඡාවට ගන්න නම් ආනාපාන ශීක්ෂෙන් දීලා තියෙනවා නම් දීසි. එහෙම නැතුව වෙන වෙන ක්‍රමයක් ආනාපාන කියනවා කියලා අහලා තියෙන අවසාන ප්‍රශ්නේ. ඉතින් වෙන ක්‍රම තියෙනවානේ දීපු බෙහෙත් පන්ති උනාම කියන අතර වෙන එකක් කියලා. ඒ වගේම කියනවනේ පළවෙනි බෙහෙත් පන්ති ටිකක් වෙලා ඉවිසෙ. උනාම නෙවෙයි පස්සේ තමයි දෙවෙනි බෙහෙත් පන්ති කියන්නේ. ඉතින් කැමති නැත්තම් මම ඉල්ලලා ඉක්ම ආයෙත් දවසක් වෙලා ගන්න. තමන්ගේ ආරාධනාවක් එක තියෙන ඇසුර ඔක්කොම අවුල් පාසනද වැඩි වුණාද අඩු වුණාද කියන පොඩක් ඉල්ලලා දෙන්න ඒක උඩට කරන සාකච්ඡාවක්. නැත්තම් අපි ඇමරිකාට පින්වත් ස්වාමීන් වහන්සේ කොතරම් කැපකිරීම කළාද භාවනාවේ දියුණුවක් ලැබීමට මොන ආකාරයෙන් පින් කර තිබිය යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඉතින් භාවනා තමයි ලොකුම පින්කම. ඒ නිසා ඒකනදී කොට අටවචන වාචලා කියලා තියෙනවා සතිය ඇතිවීමට ආසන්න කාරණාව සතියයි කියලා. සතිය ඇතිවීමට ආසන්න කාරණා හදාගන්න. සතිය ඇතිවීමට ආසන්න කාරණා ලියන්නේ. සතියේ සතිය වලට වඩා කාට වඩා නැවත නැවත කර කර යනකොට අපේ දවස්ක තීරණ පටන් ගන්නවා. ඉතින් ඒක නිසා કોઈ වෙලාවක් හරි මේ අපි පීනන්දි කරගන්න ඕන වතුර බහින්න. කොහෙන්ද කොච්චර දමි ගැහුවත් ක්ලිනික් පිළිබඳ ඉතර පළවෙනි පන්ති අධ්‍යක්ෂකමක් ලැබෙන නිසා භාවනා කිරීම තමයි භාවනාවේ තියෙන අත්‍යය විශ්වාසය ඍජු අධ්‍යක්ෂකම. ඒ නිසා භාවනා පිටකම කරන්නේ වෙන මොන පිටකම කරන්නේ භාවනා මේකම එකකින් රිප්ලේස් කරන්න බෑ. නිසා වරද්දව රත්තාව කරන්නේ භාවනා කරන එක වඳින්න වටින, පුදන්න වටින, මනසේකදී දෙවිය වදින, දෙවියෙකදී බ්‍රහ්මිය වදින, දෙවියන් බ්‍රහ්මණයගේ බුදු දරු කරන දේ තමයි මේ බැරි භාවනා කොහොමද කරන්නේ. ඉතින් අපි කටි කන්නේ නැච්චර. මේක නේද වෙන්නේ. උන් කියන්නේ නම් කොක්ක දාන මීඩියා දෙකද ඒකට තමයි නෑදෑයෙක්. නමුත් දෙවියෝ බ්‍රහ්මයෝ ආර්යයන් වහන්සේලා බලනවා මේ මනුස්ස ලෝකේ මිනිස්සු නිච්චර ඔක්කොම දුස්සීලව ඉඳදී සිල්පද කරගෙනමද නිච්චර විශ්වන දාර්ශනික විශ්වතර මාන්තිලා වැඩ කරද්දී මේක ඔක්කොම බඩ බහා තබලා පැයක් වාඩි වෙලා ඉන්නකොට ඒක නා උත්තරී මිනිස්සු ගන්නවා. මිනිස්සුන් අතර උසස් මිනිස්සු ඒකට තියෙන පැරණි. අහන හරියට නෑ. ඇත්තට ඌට තමයි අපේ හොදලා වදින්නේ. හරිය විදියට කවුරුද බෙනිෆිට් එක තියෙනවා ඒක උදේ. ප්‍රයෝජන නැති කාඩ කරා. උද සලකන්න ඕනේ. ඒ ඒක ඌවත් උඩ සලකන්න නැති ලෝකයක්. එහෙන් භාවනා කරන වැරදුනේ කියන තමන්ට අවර්ථකේ කරන මානසිකත්වයක් කරන්නේ. සම්පූර්ණයෙන්ම දාන්න සක්කෝ කියන පදේ හැකි සංඥාව ගන්න. භාවනා ප්‍රතිඵල අවශ්‍ය නැහැ. කරා ආනක් කරවල කෙරුවයි කියන එක විශාලම විප්ලවයක්. නිහඬ දෙයක දෙක ආරම්භයක්. ඒ නිසා භාවනා කුසලයේ දවෙන භාවනා කුසලෙමයි. ගරු ස්වාමීන් වහන්සේ, උපාදින්න කය කියන්නේ මොකක්ද? ඔබ වහන්සේගේ දේශනාවකදී අපි අහලා තියෙනවා නිමිත්තට සාපේක්ෂවයි අනිමිත්ත තේරුම් ගන්නේ කියලා. අපිට අනුකම්පා කර නැවත මේ ටික විස්තර වුණොත් හොඳයි කියලා හිතෙනවා. දෙක, ಜಾති අන්ධ පුද්ගලයෙකුට රූප සංඥාවක් තියෙනවද? තෙරුවන් සරණයි. පළවෙනි තියෙන උපාදීන කය කියලා. ඒක දැන් මේ ගස්කල්ලෝට කයක් තියෙනවා. හැඩයක් තියෙනවා, විශිෂ්ට වෘත්තියක් තියෙනවා, වෙනම තරක් තියෙනවා, සතහන ආකාර තියෙනවා. නමුත් ඒක මදි නෙවෙයිනේ. ඉතින්සේකට කන්නා කියලා හෝ මරුණයි කියලා හෝ මට දෙන්නේ නැහැ. මොකද මගේ නෙවෙයි නිසා. ඉතින් ඒ වගේ මේ තමන්ගේම හිත හක්කොන්න මයිල් ගන්න කියලා බලන්න මොකද වෙන්නේ අම්මට ඒකට වෙනම ඩර්මටොලොජිස් කෙනෙක් කියලා ගාලවලා ඒක නරකක් හයි කරගෙන මේක මගේ කරගත්තා සිටිසමට මේ දුක ඔක්කොම තියෙන්නේ මගේ කරගත් හරිය නිසා අනික වෙලේ ඒ ගස් කල් මැරෙන්නට මොනක්ද කරන්නේ නිසා තෙමෙතෝ යයි දීසෝ තණ්හා යයි දීසෝ වෙන දුක් දෙන දේවල් ඊටාම ආසාවෙන් අල්ලගන්න තියනවා මේක මම මගේ අපේ කියන්නේ. දුක එන්නේ ඒක ආකාරය තමයි. නිසන දුකට අයියානේ කියලා හන්නේ පායයක් ඔබ ඉන්නේ කියන නිසා ආවේ. අපි දෙවිල හදන්න ඇන්නේ කි කියන්නේ. ඒකම පාදිනේ. ඒකට මේ සාපේක්ෂතාවයෙන් කතා කරලා තියෙනවා. කවදාකවත් අපිට හොදක් ලෝකයේ ඇත්තේ නැහැ නරකකට සාපේක්ෂ නැතුව. හරි කියලා දෙයක් ලෝකේ නෑ නරක දෙයක් නැතුව. මේ ලෝකේ හැමතැනම තියෙන්නේ ඒ දෙක එකිනෙකා කරේ පිටලා. ඒකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියලා කියනවා. සාපේක්ෂතාවය කියලා කියනවා. අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය කියලා සඳහන් කර තියෙනවා. ඉතින් ඒක මේ බුද්ධ ආගම නැත්නම් ආගමික පැත්තක් නයි තියෙන සයන්ටිෆික් පැත්තක්. ඒ තමයි කියවෙන්නේ පසුගිය සත වර්ෂයේ ඇතිවෙච්ච ප්‍රධානම වාදේ මේ සාපේක්ෂතාවාදී ඒක තමයි අයින්ස්ටයින්ට ලෝකයේ විශ්ින්සක් වශයෙන් හොඳම විද්‍යාඥයෙක් කියලා නමක් දුන්නේ. ඒක ඉස්ලාම් දේශනා කරේ හොබචනවා. ඒ නිසා කේවල හොඳක් ලෝකේ නෑ. කේවල වැරද්දක් ලෝකේ නෑ. හොඳට සාපේක්ෂ වැරද්දක් තියෙනවා. හොඳට සාපේක්ෂ හොඳක් තියෙනවා. මේක අපි ලිටරලි නැත්නම් ශාස්ත්‍රීය පැත්තේ සාපේක්ෂතාවාදී කියලා කියනවා. යාඥාන පුද්ගලයට රූප සංඥාවක් තියෙනවද නෑ ජාත්‍යන්තර ජාත්‍යන්තර පුද්ගලයාට මේ රූප නැති නිසා රූප සංඥාවක් නෑ මානසික නැති හේව නැක් ඉන්නේ හේව නැක් තියෙන මානසික කීය තමයි ඒ නිසා ජාත්‍යන්තර හඳුනන මතක තියාගන්න රූප සංඥා නැතුව නිවන් දකින්න බෑ අපි දැන් විතර තේ රූප සංඥා නිසානකට කියනවා කියලා යාචන්ත පුද්ගලයා කබෞලි පුද්ගලයා කියන සරකන්නේ යාට භාවනා කරන්න බහුවේ නැහැ ඒ නිසා මේ දුක් ටික නිසායි අපි මේ සංසාරේ අලංකාර කරගෙන සන්තෝෂයෙන් ගත කරන්නේ. හැබැයි දුක් දුක වශයෙන් දන්නේ. ඒ නිසා තමයි සිතන දේශනා කරලා මහන්නේ මේ දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි. මම නෑ කියන්නේ. හැබැයි දුක දුක බව දන්නේ විතර ජොලියක් ලෝකෙම නෑ කියන්නේ. දුක දුක වශයෙන් අවබෝධ කිරීම පිළිබඳ සන්තෝෂයක් ඇත්ත. ඒ නිසා මේ රූප සංඥා කියන්නේ සාකච්ඡාවෙන් වැරදි එකක් නෙවෙයි. ඒ පොදු සංඥාවක් විතරයි කියලා තේරුම් ගන්න බැහැ. ඒකෙන් දුහිත කරදර ගන්නතු. ගරු ස්වාමීන් වහන්සේ බුදුදහමෙහි ගැනෙන ආහාර හතර පිළිබඳව කෙටි හෝ විස්තර කරන මේ දැනුම අපගේ යෝග ජීවිතයට උපකාර වන අයුරු කරුණා කර පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. තේරුවන් සරණයි. මේ ළඟදී ප්‍රශ්නව මම කිව්වා ඇත්තටම මේ අපි අර පාරමිතා කඩවන්න යන විදිහ මුළු රිට්‍රීට් එකම කරපේකට ඒ නිසා ඒක බණපතියක් අහන්න ඒකට විස්තරයක් සහිතව තියෙනවා. ඊට පස්සේ මම මතකයි මේ කඩේකදී සාකච්ඡා කරා. අයිත මේකට අපි අදාළම උත්තරගමු. ඒක නැත්තම් සමහර වෙලාවට මේ සූත්‍රයට අදාළයි. ඒක නැත්තම් මේ මම බලන්න අනිත් කාරියක් මේ මල්ලිකට හරි ඒකේ සම්බන්ධතාවය වල දෙන්න කලින් කරපු දේශනාවක රිට්‍රීට් එක සම්පූර්ණයෙන්ම ඔක් කරලා තියෙනවා. අන්න ඒක නැවතාම තමයි හොඳ ඒ නිසා මේ පොඩක් මට මතක් කරන්න මම ඒකට මතක් කරලා දෙන්න ලින්ක් එක උගන්වන්න කියලා. සිනමා කරන ප්‍රශ්නය කරන්නේ ඒකේ පත්ති වන්දනය පන්ති වන්දනවල පස්වන්දනwidetilde පුසන් රූපේ විසන් තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලන්ට තියෙන වල දුක් කරදරක් තියෙනවා. ඒගොල්ලන්ට ඒක සංඥාව බව තේරුම් ගත්තොත් සාමාන්‍ය කෙනෙකුට වගේ නිවනක් ලබන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ හතරවෙනි ධ්‍යානයට ගිය විට ඕනෑම කෙනෙකුට තම පෙර ජීවිත දැක දැනගත හැකිද? විතරක් දුරකට පෙර ජීවිත දැකිය හැකිද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. නෑ, ඇත්තටම මේ රූප ධ්‍යානවල ඒව කරන්න බෑ. උපධ්‍යාන පදනක් කරගෙන එළඹිච්ච උපේක්ෂාවෙන් ඉන්න අනුපධ්‍යාන මට්ටමේ තමයි මේ උපේක්ෂා සත්‍ය ඥානෙ වැඩිම සඳහා ප්‍රයත්න කරන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. ඒ රූප ධ්‍යාන මට්ටම තාම තියෙන්නේ මේ රූප ලෝකයේත් එක්ක. රූප මේ අරූප ලෝකයේ නැත්නම් සාමාන්‍ය අලුතෙන් වඩන කෙනෙක් පිළිබඳව කියනවනම් සඳහන් කරලා තියෙනවා අෂ්ට සමාපත්තිය තියෙනවා කියලා. ඒකදී ඒ ගුරු මේ උගන්වන ක්‍රමයේ හැටියට අෂ්ට සමාපatti කියලා කියන්නේ රූප ධ්‍යාන හතරයි අරූප ධ්‍යාන හතරයි අටයි ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි නීල පිට ලෝහිතෝ දාස කියන හතරයි කසින අටයි ඒ කියන්නේ අරමුණු අටයි එක එක අරමුණේ ධ්‍යාන අටයි 64ක වගුවක් හදලා ඒ 64 වගුවේ සම්පූර්ණ ධ්‍යාන ක්‍රීඩා කරලා ඊට පස්සේ තමයි කියනවා මේ අදිෂ්ඨාන කරන්නේ අදිෂ්ඨාන කොහොමද ලැබෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරන්නේ ඒ අභිඥා සඳහා. ඒ නිසා ඒ හතරවෙනි ධර්මයේ මදි කියලා කියනවා. සාමාන්‍යයෙන් අරලි තිබුණ කෙනෙකුට නම් සමාලාවට ඒ මට්ටමට යන්න දෙන්නේ තියෙනවා. සමාලාවට මේ කුණුප්පති කතාවල තියෙන කිසිම දෙයක් භාවනාවක් නැතුව සමාරුන් දෙනවා කියලා. ඒක මේ භාවනාවක් අතර නෙමෙයි පෙර කාපු සාජාසයක් වෙන්නේ. නමුත් මේ ආත්මේ කරනවා නම් ඒ පවක්වර්ණකම කරනකොට විශේෂ ඕනෑමට උගන්වනවා. ඒ ධ්‍යාන අරහ අභිඥා නම් නැති ඒකට අෂ්ට සමාපත්තිය තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙකි. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නිසා මෙතෙක් කල් මාළඟ තිබූ එහෙත් නොදත් සුත්වර බුදකලාව තුළ බොහෝ සේ නිවේකයෙන් ගත කළෙමි. ඔබ වහන්සේට මම ඒ සඳහා බොහෝ කෘතඥ පූර්වක වෙමි. පාද නමස්කාර කරමි. ඔබ වහන්සේ ඊයේ කළ ධර්මදේශනයේ තුල ඊටම වටිනා ධර්ම කරුණු රාශියක් තිබුණි. එම දේශනයේ ගාම්භීරකම නිසා හා මගේ නුවණිතා කුංචි නිසා එම ධර්ම කරුණු සියල්ලම සම්පූර්ණණය කරගත හැකි විය. ඔබ වහන්සේගෙන් මම ඊටම දැඩිපත් වෙලා සිටින්නේ නැවත වරක් සැකෙමින් අකින්චායතනය විඤ්ඤාණ එතනිය නිවසන් නිවසන් නාස මුරුක්කෝගේ යක්ෂය. ගැන සුළු විස්තර කියන්න දෙන්නේ. මොහොතේ නිවිපීමගේ සුව පතන. මම දන්නේ ටොරොන්ටෝ යන්න ලෙන්නේ. මේකම කැරක්ටර් කීයේ. ඉතින් මුල් කියලා තියෙන වාක්‍ය අපි ඉස්සරහට ගමු. අපි ළඟම දැනට කියලා තියෙන මේ හුදේකලාව. අපි ළඟම ඇතුළෙම රැකලා තියෙන මේ විවේකය, විස්රාමය, මේ සාසනික සම්පත්තිය ඉස්මතු කරගන්න කියලා කරන්නේ. අන්තිම මොනක් ගන්නද නැහැ. අතන මේ අතින් බලනකොට මේ රටේ සාමාජික මේ මිනිස්සු ඉන්න පැත්තකට ගියොත් කොච්චර උදේ කලාව ඉන්නවද බලන්න ලංකාවේ ඇලි ගලි ඉන්න වාසියත් එක්ක බලන්න. සමාජ වැඩි කරගත්තා ඊට ගියා තොරවගත්තා ඉච්චා. කිසි කෙනෙක් එක්ක මේ එනවා කල්ලිතු කියලා ඉන්නුනේ. අපි දැක්වා හා ඒක උදේ කඩේ යනවා නාන මත කතා මොකුත් නැහැ. ඉතින් ඒකත් හොඳ පැත්තකුත් තියෙනවා. ඒ නිසා ඒක අදිර පාවිච්චි කරනවා නම් තමන්ට අත්‍යවශ්‍යක උදේකලා නඩත්තු කරන්න පුළුවන්. ඉතින් අනිත් එක වගේ අර මූලික ආනාපාන පිළිබඳ තමන් ලැබුණු අත්දැකීම දෙනම නම් ඉදිරිපත් කරනවා නම් ඊට සාපේක්ෂව කියන්න පුළුවන්. කොහොමද මේ රූප ධ්‍යාන ඔය කියන අත්දැකීමත් එක්ක සසඳන්නේ කොහොමද අරූප ධ්‍යාන කියන්නේ. එහෙම නැත්නම් මොනවාක්වත් නැති එකට උඩින් වක් කරනවා වගේ. නෝකොච්චර කිව්වත් කලින් මොනින්දම වතුර එක්කලු. නිසා භාවනා කරපු කෙනෙකුට නම් ලබන තියෙන අත්දැකීම් වලට සාපේක්ෂව බුද්ධියක් ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය අභිධර්මයේ හරියට උගන්වන අතුආර උගන්වන උගන්වන කටට අනිකටත් උගන්වන නම් අත්දැකීමක් නැහැ. ඉතින් ඒකකොට තේරෙන්නේ නැහැ කියලා ගන්න එක ලොකුම ඥානයක් කියලා. දන්නවා කියලා කියන එක තමයි තියෙන භයානකම දෙන්නේ මේක පොත් බලලා මම දන්නවා මට ළඟ දෙන්න කියලා කියන දාතිය හරිම අසුනේ අභාග්‍ය සම්පන්න දෙයක් ශාසනය. ඒ නිසා මේ වගේ අලුත් දෙයකට යන්න තමයි සුදුසු පරිදි වෙන්නේ පිටිය. බලුව මිලදී ගන්න නම් දැන් ක්‍රය ශක්තියක් ඕනේ. මිලදී ගන්න සල්ලි ඕනේ. අතෝ මට මේ බලුව ගන්න ආසයි කියවනේ. ෂෝකේස් එකෙන් කරලා දෙන්න වගේ තිබුණාද දෙන්නේ නැහැ. දැන් ෂෝකේස් එකෙන් දැන් කඩන්න එන්න හදනවා පිටිලකට. අන්න පිස්සුද. යාර මොන්චුන්ට ට්‍රයිස් කැටලා. ඒක දෙන්නේ නැහැ. එනිසා ඒක නිවන් නැතුව දෙන්නේ නැහැ. ඒ නිසා නිකන් ආසාව තිබුණාට හරියන්නේ නැහැ. භාවනා කරන්න යනකොට ආසාව නැතුනම් කාරණා සිද්ධ වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ආනාපාන සති භාවනාව කරන විට ඉතාම හොඳින් සතිය පිටුවාගෙන හිතේ හොඳ දියුණු ඒකෝ ඒකෝදිමත් භාවයකින් සිටින විට මගේ කොන්ද කුඩු වී සමහර විට ඉදිරියට නැමී සමහර විට ගුලි වී සිටින ස්වභාවයක් නිතර නිතර සිදුවේ. ඒ මගේ දෝෂයක්ද නැතිනම් සාමාන්‍ය දෙයක්ද? ඒ දෝෂයක් නම් මේ මගම හරවා ගන්නේ කෙසේද කියලා ඉතා යටහත් පහත් අසා සිටින මොහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. <coughs> මේ වචන ටික යනකොට මට හිතෙන්නේ අපි බෝක්කේ ඇතුලේ ඉන්නකොට කොච්චර ඒකෝදු භාවයක් තියෙනවද? ඉතින් මම උඩු වෙලා ඉන්නවා අම්මට දාන්න දුන්නේ ඌට දාන්න දුන්නේ ජීවිතේ හොඳම හරිනේ හරියටම අපේ කණ තියෙන්නේ මේ තමයි අපේ ස්වභාවික ඉරියව්. ඕනම කෙනෙක් ස්වභාවික මැරිලා තියෙන බලන්න මොක කොකන් ගහගෙන ඉන්නවට. මේ අපිට මේ මෙහෙම කරගෙන ඉන්න හදන්නේ රෙජිමෙන්ටේෂන් කරන්න ඒක තමයි. භාවනා කරන බර බයයි කට්ටිය. ඒ මේ ඉදිරියට කොහොම ඉදිරියට කොහොම ඉන්නද දැන්. භාවනා කරන්නේ මේ ගම ඔන්න වැලමතු ලෝකේ වැටේ. ඉතින් ඒකට ගුරුවරයෝ හොඳයි කියන්නේ ඒකට දෙතර කියලා මිනිස්සු ඉන්නවා. ඒක නිසා මතක තියාගන්න අපි මේ විවේකයේ සහ මේ සෝබනේ කියන එක සම්පූර්ණ දේවල්. අපේ ජීවිතයේ මේ රූපාලංකාරය සහ සෝබනේ කියන එකක් තියෙනවා. ඒකේ මේ ප්‍රകൃතිය කියන එකක් තියෙනවා. ඔය දෙක අතර වෙනස තමයි ටෙන්ෂන් කියලා කියන්නේ. මේ දෙක අතර වෙනස තමයි ආතතිය කියන්නේ. අසහනය කියන්නේ පොඩි එකට නෑ නේ මේක. මොවා බලන්න නෑ ඌ කර්ජනකක් කරගයි කියලා. චූ කරගත්තා කියලා. බිබ්බි උඩ වමන කරගත්තා කියලා උන්ට ගන්න නෑ. අම්මට ප්‍රශ්නේ. ඌ ඉන්නහට. වමන කර කර ඉන්නා. දැන් අපිට එන්න දැන් මේ කාටයි මෙතන કોઈ තුලින් එකක් වමකද? සයිකියාට්‍රික් කෙනෙක්. ඉතින් කවදාකවත් නොවිය යුක්ත කිසි. ඒ තරම් ස්පෑනින් මොන්සලමනේ. සමහර ජීවිතේම ඒ තරම් අපි සෝබනේ ගත කරනවා. ඉතින් මේ භාවනා කරනකොට වෙන උඹට ඕඩර් නැට. ඒ කය ඕඩර් විදිහට පවතින්නේ නැහැ. ඒක පිළිගන්න අපි කැමති නැහැ. භාවනා කරන බව දන්නවා. ඒ පැහැදිලිවම දන්න ප්‍රතිපදාව. ඒකට අපි ඒකට කැමති නැති කවදා හරි මේ ශරීරයේ ස්වභාවික වෙනදී පිළිගත්ත දවසට තමයි ඥානෙ ඊගාමට ප්‍රබලයි. ඒක නිසා මේ ඥානෙ ලබා ගැනීම නිසා බිල්ල කඩා ගන්න යන්න එපා. වෙන මොකක්ද ඒක අවශ්‍ය නැහැ. ඊමකක් පොතේ කියලා නැහැ. බිල්ල කඩා ගැනීම ඥානයක් කියෙන්න කියලා නැහැ. මේ ස්වභාවයෙන් වෙනදී බාර ගන්න නැත්නම් කවදාවත් ඉදිරි ගමනක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන විට මගේ සුසුම් ඊතා සියුම් වී මගේ හිත හිස් අවකාශයක බොහෝ වෙලා ඉන්නට හැකි විය. එම අවස්ථාවේ තා ආස්වාද දිලදෙන නිසා ඒකම පාදාන වී ඉල්ලට සිත පෙළනේ. මෙවිත කල යුත්තේ නැවත හුස්මට හිත යොමු කිරීමද නැතිනම් ඊළඟට කල යුත්තේ කුමක්දයි ඊටාම කාර්මිකව අසාසිතී. මම භාවනාවට ආධුනිකයෙක් නිසා මේ විදිහට කළ යුත්තේ කුමක්ද නොදන්නේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේකේ එක භාවනා අපිට මාර්ගය වෙලාවක් කියලා ඒක හොඳට ආසවත් දැනන ඉනිවර්සිටි නන්දනී ගියාම දැනෙන වෙලාවට සාපේක්ෂව මේක නොදක්ක අලුත් දෙයක් විතර තියෙන කර්ෂණයක් මොකුත් නැහැ නිකම් අජලාවකාශයට ගියා වගේ දැනෙන. ඒකට ඒක පිළිබඳව අදහස් දෙකක් එන්න පුළුවන්. එකක් තමයි මේ කර්ෂණයක් නෑ බොහොම කම්ෆර්ට් සෝන් එකකට වැටෙන නිසා හුදේකලාව ගන්න කෙනාට එහෙම නැත්නම් විවේකයේ ගන්න කෙනාට තේරෙන්න පටන් ගන්නවා ලොකු භාවනා කරනකොට නැත්නම් ලාභයක් ගන්නවා කියන්නේ. ඒ වගේම තව කෙනෙකුට විශාල බයක් එන්න පුළුවන්. මානසික අසහනයක් එන්න පුළුවන්. මොන විදියෙන්වත් නෑ ඊට ඇත්ත කැවිලා ආපහු ධර්ම ලෝකෙට එන්න ලොකු ආශාවක් බයක් ඇති වෙනවා. ඉතින් මේ දෙකම යෝගාචර දැනගෙන යනවා. යෝගාචර දන්නේ මම මේ වගේ කෙනෙකුට බය වෙන જાති කෙනෙක්ද ආඩම්බර වෙන කෙනෙක්ද කියලා දන්නේ. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ දුක දන්න කෙනා මේ දුක නැස්තන එනකොට අමේක තමයි ප්‍රතිපදාව කියනවනේ සත්පුරුෂය කියලා කියනවා. ඒක සද්ධර්මී කියලා කියනවා. යෝනිසමස්කාරය කියනවා. මේ කාණ්ඩයේ බාහිරලා කුලක් වෙලා මේ මොකද උනේ කියලා කලබල වෙනවා නම් ඉතින් ආ සත්පුරුෂය කියලා කියනවා. ආ සද්ධර්මී කන්තිට කියනවා. අයෝනිසමස්කාරය කියනවා. ඉතින් ඒක කියනවා දැනගෙන යන්න බෑ ඔක්කොටම. දැනගෙන ගියොත් මේක යම් ප්‍රමාණ පාලනය කරන ගණන් ඒ වෙච්ච සිද්ධියදී පාලනය කරන්න බෑ. ඒක ගියා. නමුත් මේ යෝගාවචරය නැවත නැවත මේකට එනවනම් අන්න එතකොට පළවෙනි දවසට නෙමෙයි දෙවෙනි දවසේ ටිකක් පාලනය කරගන්න. තුන්වෙනි දවසේ තව ටිකක්. හතරවෙනි දවසේ තව ටිකක්. ගොඩාක් කල් කරනකොට තමයි යට තේරෙන්නේ. පළවෙනි දවසේ වල සීලාරේ තිබුණාට ති තත්වය පාලනය නැතුව ඉන්න නම් නැවත නැවත වෙන්නේ. ඉතින් සර පළවෙනි දවසේ මේ වගේ ආවකේනවා ඊට පස්සේ මේ කියන කතාව ආවා. ආයේ භාවනා කරනකොට මේක නාවොත් එයා එතන වෙහෙතරපත්. එහෙම නැතුව දැන් මේක වැරදි කියලා හිතලා ආය ආය කරනකොට මේක එන්න ගත්තොත් එක්ක සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා නැත්නම් භාවනාකාරී. මේ දෙකම අනුපාක්ෂිකයි. ඒ කියන්නේ මේකට ආසාව වෙන නොලැබීම අසහනයට කාරණා. මේක එකයි කියන හිතනකොට නැවත නැවත ආවත් ප්‍රශ්න කටකර ගන්නවා සයිකියාට්‍රික් කෙනෙක් දැන් මම මොකද කරන්නේ කියලා. මේ දෙක මැද තියෙන එකක් හිතා ගන්න පුළුවන් ද මධ්‍ය ප්‍රතිපදාව කියලා. තමයි නැවත නැවත කරනවා ඉන්න වෙලාවේ හොඳයි. ඒ આવොත් ඒක නැහැ තුනයි මොනවද? ඒකයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. ඒක ආවේ මගේ ඕනාට නෙමෙයි මේ පෙරපිටටයි ප්‍රතිපදාවටයි ධර්ම පිළිගන්න ආවා. අපි ළඟ මේක හොඳට ඕනකට තේරුම් ගත්තා. මට නැවත එන්න ඕනේ කිව්වට එන්නේ නැහැ. හැබැයි මම නිතිමත කරන භාවනාව අතාරින්නේ කරගෙන කරගෙන යනකොට ඒ ලොකු සාමිනාති කියන දෙයක් තමයි වරක් මේක වෙච්ච එකනට නැවත ඇතිවීම සඳහා තියෙන සම්භාව්‍යතාවය නොවිච්ච කෙනාට වැඩි වෙයි. අදරේ කියනකොට තේරෙනවා. වරක් මේක වෙච්ච කෙනාට නැවත එතෙන් යන තියෙන සම්භාව්‍යතාවය වැඩි. ඒ මොකද යා පෙරපින් කරලා තියෙනවා මේක හරියට අඳුරගත්ත නම් යන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කියනවා යම් තැනකට හෙනියන් ගැහුවොත් එතෙන්නම නැවත එන ගහන තියෙන සම්භාව්‍ය වැඩි. ඒ වායු වල හැදෙන නයිට්‍රස් ඔක්සයිඩ් නිසා ආය අකුණේ තියෙන ඇදලා ගන්නවා. ඉතින් මේක එන ගහිලා නෙවෙයි මේක බයනකට බය වෙලපා. ඉතින් මේ නිසා ඒක නට කරන්නේ මේ එදා හරියන්න මොන මොන කටද හේතුනේ ඒ කර්ම සපයලා දෙනවා මිසක් ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. ඉතින් ඒ සඳහා කොච්චරක් මේ ධර්මයෙන් සිතමඩි ගියත් වෙනවා පස්සේ කොච්චරක් අපි කැප කරලා දැනට ඒක දැනගෙන තාට හදා ගන්න ඕනද කියලා තමයි අපේ තියෙන සාසනික ලැබියාව කියන්නේ. අපේ තියෙන ධර්මා ආජීවය කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ අපි පුළුවන් තරම් හැදගෙන ඕන කටයුතු ඔක්කොම තියෙද්දී මේක නැවත නැවත වැඩිවීමට මොනේ පුත්තිල ආශ්‍රය කරන්නේ මොන මොන අහන්න ඕන මොන අපන කරන්න ඕන මොන පරිවර්තය කරන්න ඕන කියලා ඒකට අනුග්‍රහ දෙකයි කරන්නේ. පරියන්කේදී කළ යුතුදී මේ අහන්නේ ඊට වැඩි අවශ්‍ය වෙන්නේ මේ ආචාර ධර්ම පිළිබඳව ලොකු අධ්‍යක්ීමක් කරනවා කියනකට ඒ මොකද මෙයාගේ විතරක් නෙමෙයි දැන් මේ වැඩ පිළිවෙල හරියට ශාසනයට ලාභයක් ඒ නිසා ලොකු කටකිරීමක් කරන්න ඕන අපි මේ ශාසනය විසින් මාව දැන් ප්‍රමාණයට තෝරාගෙන කියනවා මම දැන් මේ කටකිරීම කරන්න ඕන කියලා ප්‍රධාන දේ නම් මට වෙන්නේ මේක වෙච්ච කෙනා සීලය දැස සලකන්න සම්මා වාචා සම්මා කම්මන්ත දෙක සලකනවා පුළුවන් තරම් මේ දිහාවට හැදෙන්න. එතකොට ආජීවය හැදෙනවා. ඒ මේක ආවට පස්සේ සීලය පිළිබඳ නොතකලා සම්මා වාචා සම්මා කම්මන්ත නොතකලා මේකට තරමවට හරියනවාම කියන්නේ. ඒක නිසා හරියට බරදර වෙච්ච අම්මා කෙනෙක් කුරුදුලි ඒ එයා කිරියොක්කවරුන්ගේ අරසාලපත් වෙනවා. වැඩි විපත් වෙච්ච ගමන් කෙල්ලෙක් පුරුෂාන්තරයට යවන්න එපා. එයා වැඩි විපත් කාන්තාවන්ට කියනවා. කිරිම දිනවනම් ගොයමක් වැඩ කරන්නේ නැහැ කියන ගොබරට නොයයි ඉඳපන්. ගිහලා නිතර බලන්න ගොයමක් කිරිවත් එනවා හොඳට ඒකේ කඩතුටි කියනවා කියලා. අනේ වගේ ඒකට මේ සලකන සැලකිලිමේ සංස්කෘතිය තියෙනවා. ඒ නිසා මේ වෙච්ච කෙනා හොඳට වගකීමක් ගත කෙනෙක් විදිහට දහ දුර පාරකට කෙනෙක් විදිහට නිතරම සලකා බලන මම කතා කරන වචන සාමාන්‍ය කරන ක්‍රියා සාමාන්‍ය සීලියකින් බලනකොට එන්නේ හැදියාවක් අත්තට යනවා නම් ඒක තමයි කළ යුතු අනුග්‍රහය. භාවනා ගැටින් කියනවා නිජගත භාවනා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සංසාර ගමනේ මේ ජීවිතේ ලැබුණු ආපෝ තේජෝ වායු වලින් සමන්විත කායක මා මම යයි කියමි. නමුත් මේ සංසාර ගමනේ මේ වගේ දිරායන කායවල කීපයකට කීයකකට මානම් මා නම් කියන් මම ආමන්ත්‍රණය කරන්න ඇත්තයි මා නොදන්නේ. මේ ජීවිතේ මේ ගමන් ගිමන් හලේ සිටින මම කවුරුන්ද? මේ මම හඳුනාගන්නේ කෙසේද? පෙරවන් සරණයි. ඒක විතරක් නෙවෙයි මම කිව්වට ගන්න අපි කියන්න ගත්තට පස්සේ ගොඩ ගන්න බෑ. එතන භයානකම ඕනම කෙනෙක් මම කිව්වොත් එයා සාමාන්‍ය කෝපේ දාලා උණු කරලා කල් හදලා දෙන්න පුළුවන්. අපි කියන්නේ ආවට පස්සේ කාම තණ්හානේ භව තණ්හාව ගියාට පස්සේ මොන තාලෙම කරනවා. අර උණ කිල්ලක් හැදෙනකොට අනික් උණපතුත් එක්ක හම්බරවගෙන පටලවාගෙන අපේ ඉන්නේ අතුවිච වීදිකන වැඩෙන්නේ ඒ නිසා හදලා ගන්න බෑ. මම කියන එක සාමාන්‍ය අමාරුයි. ඒක අමාරුයි ඇත්ත. නැත්නම් ඒක පොඩි. මේ ප්‍රශ්නේ අපිට තියෙන්නේ අපි කියන නැත්නම් මේ සමාජශීලී වීම. ශිෂ්ටාචාර වීම. ඉසකෙක් ඉන්න මොන කියලා හිතන එක ඉන්නේ මනුෂ්‍යකේ සමාජශීලී සතෙක් නේ. ගැලවුම නම් සමාජශීලී නෑ. ඒ නිසා මම මෙන්න මෙච්චර කනගාටු වෙන්න එපා. කොච්චරක් අපි ගියා ගන්න හදලා තියෙනවද කියලා බලන්න. එතනනම් ඕදල ඉඳලා කරන්න පුළුවන් කාක් නිදි. සෝරි එමු කියන්නේ වෙච්ච එක. මට මොකද දෙන්නේ කියන්නේ දැන් ඔක්කොම තියෙන සිය කවල විසින් නිවන් යන්න. කට්ටිය මේක තුලා යන්නේ. යයි. එහෙම අස්කොලසේ පරිණතසිකි පස්සරේ. ඒ නිසා පුළුවන් තරම් මම මේ බව දන්නවනම් මේ ලොකු ජයග්‍රහණයක් නමුත් සංසාරට හේතු කාම තණ්හා විතර නෙවෙයි භව තණ්හා විභව තණ්හා සියලු ද්වේෂයන් හේතුව මම නෙවෙයි අපි අපිට තියෙන සෑම ද්වේෂයක්ම භව තණ්හා නිසා අපේ කර්ම සංකම් ආකාම තණ්හා අපේ කර්ම කාම තණ්හාට ආසාව භව තණ්හාට කියනවා ද්වේෂය ඒ විභව තණ්හා කියන සීලීක සගන්නත් කවුරු නම් මම ඒක නිසා පුළුවන් නම් කෙලෙසියක් තමයි නමුත් මේ කාම තණ්හාව හදව ගන්න පුළුවන් එක ලොකු දෙයක්. ඒකට කියනවා ඒක ඒක ඒක ජීවි උදකල ජීවිතය භ්‍රමචර්ය අද්විතීය ජීවිතය එච්චර ඒක ඒක ඉන්නවා කියලා කියන්නේ අර අනිකුත්තර 100ට 66ක් එලෙස් භෞතිකව පැත්තකට දාලා mind your business be mindful ඒක අමාරු අන්තයෙන් මම සුදුහතරට බෙදලා කියනවා කියන්නේ නැහැ ඒ මොකද හිතේ දෙනවා මල්ලිගත් අප්සෙට්. උඩ බලනවා මම උඩ බලනවා. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්. මම කියවා ඇති විදිහට කතාව භාවනාව ප්‍රෝග්‍රස් එක නැති කරනවා නේද? කීප දෙනෙකුගේ කතාව හා ශබ්දේ නිසා අපගේ භාවනාවට බාධා ඇති වෙනවා. කරුණාකර හිස් වචනවල භයානක බව විදින්රක ස්මාර්ට්යට මේ අයික පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය විතරම අමාරු නෑ අදලා තියෙනක කවුරුලි අහලා තියෙන කර්මපත. නෑ කර්මපත 10ක් තියෙනවා. සතුන් මෙලිම හොකක් තියෙනවා. තුනයි කායික ගුරු කෙරෙහි සතුන් පස්වචන කර්ම වාචසික හතරයි. ඊගාවට මිත්‍ය මිත්‍යාදිත්‍ය ආදී මානසික තුනයි. ඉතින් කාටද හිතා ගන්න වෙන්නේ සතෙක් මරනකොට කොච්චර දුරට ඒ අපාය ඒ කර්මය කර්මපතයක් වෙන්නද අපායට ගෙනියන කොච්චර බලයක් තියෙනවද ඒක අපිට සතහනකට හොඳටම තේරෙනවා ඔක හිස් වචන එකත් සතෙක් මරන තරම් අකුසල වෙනවා කියලා කවුද කවුරුත් කියන්නේ ඇටමෙන් ඇටමෙන් දිවනේ මනුෂ්‍යයෙක් විතරේ කතා කරන්න පුළුවන් කවුරුවක්වත් හිතන්නේ මේක හිස් වචන එක ප්‍රාණඝාත අකුසලයක් තරමටම කර්මපතයක් වෙන්නේ. ඒ නිසා කුදෙනේ කපායන්නේ සතුම් මරණ නිසා නෙවෙයි. වචනේ දුෂ්කර නිසා. බොරු කේලමේ සත්‍ය පරසවචන නිසා. ඒකෙනුත් බොරු කේලන පරසවචන එකලම මුතික. ඒ නිසා ප්‍රතිපලයි. සම්පත්තය අපේ කාටවත් තේරෙන්නේ නැහැ. අකුසලේ වෙනවා තේරෙන්නේ නැහැ. හීන උනේ යන්නේ. උදේට ඇඳගෙන කොච්චර කරා කොච්චර දන් දුන්නා කොච්චර සීල් දැක්කා ඒ හීනෝලෙන් සිටින කෙනාට බුක් කීපින් නැත්තම් අර විශාල ඉලක්ක තියෙන වතුර කඩේකට වතුර කරනවා බලනකොට වතුර එකතු වෙන්නේ නැහැ අල්ලෙහිල ඉතින් ඒක කියනවා මොකද තරහම මේ වචන කතා කරන්න බෑ ඒක මම බලන්න කියලා කියනවා මානවයික වල කතා කරනවා ප්‍රශ්නයක් නෑ අපිට කිසි ප්‍රශ්නයක් නෑ සංසන්දනය කරලා පෙන්නන්න පුළුවන් ප්‍රාණඝාත අකුසලයේ වෙන අකුසල කර්මයේ වගේම කර්මපතයක් වෙන්න පුළුවන්. සම්පප්පලාට ඒ නිසා සර්වඥාසේ දේශනා කරන දහසක් වචන කතා කරන වෙලේ එක බලපදයක් තේරිගත්තක් කියන්නේ ඒක නැත්නම් අරකේ හොඳම වැඩේ කටවහගෙන ඉන්න. බෑ අමාරු. අමාරුයි. ඒ නිසා ඒක ශික්ෂාවක් කියලා වැටෙන්නේ. කවදා හෝ පළවෙනි මාර්ග ඥානෙ වගේ ලැබලා සක්කාය දිට්ඨිය විතර අවබෝධයක් ඇති වෙනකන් ශික්ෂාපදයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි එතන කරන්නේ බොරු. එතන කරන්නේ මේ දිල් දිල් දුන්න නිසා අපරාධයෙන් ගත්තා වගේ අරගෙන ලකිනු. ඒ විදිහට මට ඕනනම් සිංහල ගියා නම් එයාට තේරෙන්නේ සමාජශීලී ජීවිතයක කියන්නේ බරපතල වැඩක් කියලා තේරුණා. මුන්න විකේත දෙරට බෑ. මොන විදිහකට දෙන්න බෑ එහෙම good morning good evening good afternoon happy new year කියලා නැත්තම් ගහගන්න වෙනවා ඒ ලෝකයක් මේ වෙලා තියෙන්නේ මම මුස්පීටුවා මේ වචනයක් කතා කරන්නේ මොනර මම මාගේ කොටද කියලා ගහගන්නේ මම ඒක කතා නොකරන්නේ මම මොනවද කතා කරන්නේ ඉතින් ඊට කතා කරන්නේ ඒ තමයි ඊට වඩා මුටි කාලා ඉතින් සේනලක් ඉන්න වෙනම ආයතන ඕනේ නැහැ ඒක හම්බවතර ගන්න නිසා පතන්න තියෙන්නේ හැම පිටකමක්ම කරන්න ඕනේ. ඒක ගැන මට විවේකයේ ලැබේවා. එච්චරයි. මට මට සංකල්ප සියලු පිටකම වල අනිසංස වශයෙන් මට විවේකයේ ලැබේවා. මේක දෙන්න අපේ කැමති නැති කට්ටියක අරගෙන නෑ ඒක. කවුරුදන් නියයෝ නෑදෑයෝ නෑ නෑ ඔය පරම්පරාව බැඳිලා ඉන්නේ තෝ කනවා මරණ ප්‍රතිගහන කියන්නේ. කොහොමද කතා දෙන්නේ ඇන්නේ? සහලේ. සහලේ නෑ. ඕගොල්ලෝ දන්න. දන්නවද දේවදත්ත බුදුහාමරට වැඩි පෙරදිරුවයි. පොඩි වැඩක් නෑ. දේවදත්ත වෙන්නේ හැම හැම ජාතක කතාවකම දේවදත්ත වෙන්නේ. පෙරම් පුරලදාය නැසිනවා. නිකම්ම හිතලා ඉන්න බෑ. අපි දැන් මේ මංගි බැලුවේ තමයි තේරෙනවා කියන්නේ පාරමිතා ශක්තිය මසිනාලා කල් පෙරළුවා තමේ කරුවා දුනුවා දෙදෙරුවා පිළියදේ toy ටිකම තමයි අපඩ කරන්නේ එතන මම කැන්ඩාවට අපම බුදු ඉලියක් තියෙනවා කවුරුත් අන්නේ නැහැ බුදු මිනිහට වදන වැදන කිව්වා ලංකාවට දුරගක්වත් නොදේවා මට ධර්ම නමක් ගමක් මොකුත් නැදෝ මහමෝද මට තනියම ආවේ මම හිතපු කාලේ කොහොමද මේ ලංකාවේ කට්ටියට යුනිවර්සිටි ආවදාන කියලා තියෙනවා මේ ඉංගලෝට ගිහලා ආයෙ ගන්න මැරලා ඉන්නේ. ඒගොල්ලෝ හොයන්නේ නැතර කරා. ඒක ලොකු දෙයක් දෙයක් බලනවා. මම හිතේ ගුරුමේ කවුරක්වත් දන්නේ නැහැ. ඒක හරියට සාමාන්‍ය දෙයක් කෝසලත වෙලා. කෝසය ඇතුලේ ඉන්න හුස්ම ගන්නෙත් නැහැ, කන්නෙත් නැහැ. ආදී එහෙම ජීවිතයක් හම්බ වෙන නිසා බරපතල වැඩ ඇතුලේ සිරදන්න නම් ගණන් මාරු. ඒ කරුල නමකට දාන්න දවස් හතක්. අනේ එහෙම දෙයක් කියලා දෙන කාටවත් වේවා. ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ ආනාපානයේ සුලගැල තුනීවි නැති වී යයි. අද උදේ මුල්ම පරියන්කේදී ආනාපාන නොබැරි ගොස් මා විසින්ම මගේ සිතක් කයක් දෙස අවකාශයේ සිට බලා සිටිනු දැනුනි. මගේ සිත මට කෙරෙන බැරි මේ පාලනය කර හැකි බව පැහැදිලිය. මේ අවස්ථාවේදී කර්ම රැස් නොවනසේ සිටින්නේ කෙසේද? 1. දෙක දෙවන පරියන්කේදී ඇස් වැසූ සැනිම වාගේ හුස්ම රැල්ල නැති වී ගියේ. ටික වේලාවකින් සිත නැරඹීමට හැකි විය. මේක නැවත නැවත ළඟාවීමෙන් ෆැමිලියරයිස් කරගත යුතු බව දැනේ. සක්මනේදී මෙය සිදු නොවේ. ඔබගේ අවවාදයෙන් පරියන්කේ වැඩිපුර කිරීමද නැතහොත් සක්මන වැඩිපුර කර ඒකත්වය ඒ ඒ තත්ත්වය ඇති කර ගැනීමද පිරුවන් සරලයි. ඇත්තට සක්මණේදී තියෙන වෙලාවක් අනායාසයෙන් සක්මන් කරනවා. අර වගේ මේ කර්ම කර්ම කියලා හිත ඇත්තනවා කියන්නේ සක්මණේ නිකන් ලෝක දෙයට යනවා. තමයි තන්නේ කරන තමයි සක්මන් කරන හැටි බලන්න කරන කෙනෙක් නෑ වෙනවා. ඒ පළවෙනි කොටසේ තියෙනවා මේ කෙලෙස් නැතුව ඉන්නේ කොහොමද කියලා. ඉඳීම කියන්නේ කෙලෙසයක්. මම වෙමි කියන එක තමයි පළවෙනිම කිලේසය. මට මම නොදැනී ගිහිල්ලා තේරෙන තේරවක් කියන්නේ නින්ද ගිහිල්ලා දන්නේ නැහැ මොකුත් නැහැ කිසිම සංඥාවක් නැහැ. අන්න ඒ වෙලාවේ මේ ඉඳීම අභියෝගයට ලක් වෙනවා. හැබැයි එතන කෙලෙස නැහැ. මම ඉන්න කියලා දන්නවනම් ඒ දන්න හැම තැනම උරුලෑ වගේ පාර වගේ ගියේ හැම තැනම ගන්නවා. නැති තැනක් තියෙනවා අපිට ඒ වෙලේ භයානක දෙයක් ඒක නින්ද කියලා දන්නේ නැහැ දැක්කේ නෑ මොනවත් නැහැ කොහොම හරි පිළිතුරක් ගැට ගන්න ආයෙත් ඒක නැති කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ නිසා ඉඳීම කියන්නේ මේ ලෝකේ ඉන්නවා කියන්නේ දුක. ජාති කියන මේ ලෝකේ ඒකල තියෙන දුකක් වගේ. ඒ නිසා අපි උත්සාහ දෙවි දැන් මේ ඉන්නේ පෙර කළ අකුසල කර්ම නිසා. මේ ඉපැත්තේ ආයෙ පරිණිරවාණයෙන් පස්සේ ආයෙ මේක නොඑන්න ඉතින් මේක කිව්වොත් එහෙම දැන් නම් මම කරන්නේ භාවනා කරන්නේ ලැබෙන සරේ කීතිනේ කීති කියන්නේ බෑ. දැන් මේ යන්න හදන්නේ මේ වගේ තැනකට කියලා එහෙම දන්නවා නම් විහාරයට ඕනේ යනකොට රැස්වීදි වීදි ගෙදර යන්න. එහෙම නැත්නම් මේ තියෙන එක නැති කරලා යන්නේ මොනද? ඉතින් ඒ නිසා ඉන්නවා කියන්නේ මේනි අස්තිමාන තියෙනවනේ එතන සියලු කෙනෙක්ස් වල මොන එකද තියෙන්නේ. දැන් භාවනා කරන තැනකට එයි මම නැගිටින පස්සේ ධර්මා ඉඳලා තියෙනවා. මම ඉන්න වෙලාවේ දැකලා නැහැ. සබ්ජෙක්ට් හිටිනම දන්නවා දැන් ඉන්නවා. ඉඳලා තියෙනවා. හැබැයි ඒක ඉස්සෙල්ලා චෙක් කරන බරළු උනේ දන්නේ තේලාවක් කියන්නේ. අන්න ඒක මේ ජීවිතේදී මම දැකපු පුළුවන් සාපේක්ෂව. ඒක කියනවා අන්න නික්ලේශී ධනක්. හැබැයි ඒක මුත්‍ය ලබන්න මට ඇලයිද. ඒක නිසා කියනවා මේ අධ්‍යාත්මික ජීවිතයේ අවසානම ඵලය. මේ සක්කාය දිට්ඨි නැති කිරීම ඒක තානමාරු වෙලා බලන්න. නමුත් ඒක ලබාගත්ත කිසිම කෙනෙකුට කවදාකවත් පාටියක් ගන්න හම්බෙන්නේ නැහැ. දාන කෙනෙකුත් දාන්න බෑ. විස්තර අමාරුම දේ ලැබෙන්නේ. ලැබෙනකොට මම එන්නේ. ඒ නිසා කිසිම උදැසී ඉන්න කාලෙම 84000 අවබෝධ වෙන්නේ එක්කෙනෙක් පාටියක් දාලා නැහැ. මම බලව ත්‍රිපිටකේ හැමතැනම. කිසිම කෙනෙක් මෙච්චර අමාරු ළඟාවීම ළඟාද මේ බර්ත් එකේ පාට දානවා ඉස්සෙසි පාස් මතර පාට දානවා ඒ යුනිවර්සිටි එකේ කියලා පාට දානවා මේකේ විතර පාස් මොකද පාට දාන මිනිහ නෑ නෙමෙයි ඒ නිසා රෙමි සහ විවිකේ කියන්නේ දෙකක් කියලා හිතන්න. අපි මේ දෙක අතර යහමයට දැනගෙන ඉන්නේ අපිට විවිකේ හැමෙච්ච අපි බය වෙනවා. රෙමි දකින්නකොට මනිනවා කියනවා ආවදත් කරනවා අංකොඩේ කරනවා කරනවා. ඉතින් මේ දෙකටම යන්න ආරෙන්න. දෙකටම ගිහලා සැලෙන්නේ නැති මනසක් ඇති වෙනවා කියන එක මිනිස්සුන්ට අමාරුයි හිතන්න. නමුත් මේ අපි ඔය දෙක දෙකක් බැලනවා. කරන්න කෙනෙක් නෑ ලෝකේ. ඒ නිසා ඕන අකමැති ප්‍රතිතෙන් තමයි යන්නේ කියලා තමයි අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ පළමු දෙවන දෙවන හතරවන ධ්‍යානවලදී සිදුවන වෙනස්කම් කියා ගැනීම ඉල්ලා සිටිමි. එසේම යමෙක් මේ ධ්‍යානවලට යන විට හැම විටම පළමු නැමත දෙවන තෙවන සතරවන යන පිළිවෙලටම යනවාද නැත්නම් කෙසේද කියලා කරුණාවෙන් අසා සිටින්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේක නිකන් කාර්කේ ගියර හතර වගේ පටන් ගන්නකොට හැමදාම ෆස්ට් එකෙන් තමයි සෙකන්ඩ් එකට යන්නේ. නමුත් පළවෙනි නැතර පළවෙනි නැතර කරලා තියෙන්නේ දැන් දෙක ක්ලික් කරන්න පුළුවන් දැන් දෙක ක්ලික් කරන්න පුළුවන්. කන්දකන ලෝඩ් එක නම් තියෙන්නේ ෆස්ට් එකටම දාන්න. ඒකේ බර්ගිය කන්දක් නැගිනකොට පස්සට පස්සට දාන්නත් වෙනවා. මේකට බර කරන්නත් වෙනවා. දෙනකන් නම් පළවෙනි බහිනවනම් ඕවෙන් දාන්නත් පුළුවන්. ඉතින් හොඳට ඕරුණාට පස්සේ ඕනි කියන එකට දාගත්තා ඒ වගේ ගිය හතර වගේ තමයි මේ හතර. එතකොට ලෝඩ් එක හැටියට අධ්‍යානතලයේ හැටියට යන ස්පීඩ් එක හැටියට පෙට්‍රල් පිටින්. ඒ නිසා ඒක ඉවරන ධ්‍යාන ක්‍රීඩා කියලා. ඒ කියන්නේ මාර්ගවල කරන සෙල්ලම් වලට ධ්‍යාන ක්‍රීඩා කියනවා. බුදුහාමුදුරන්ගේ වාහනේ සාරිපුත්ත හාමුදුරන්ගේ මොකලානේ රටේ ක්ලච් නැහැ. දෙලින්ම ගියකින් ගියකට දානවා. අනිත් ඔක්කොම අපේ ඩබල් ක්ලච් එකක් කරන්නේ. අපි අනිවාර්යයෙන්ම එක ගියකට අන්ත කරලා ක්ලච් කරනවා. නියුට්‍රල් එකට දාලා දාන්නේ. මුද්‍රජයන්න්ට ඕනේ මොකද සංසයට ඕනේ නැහැ. ක්ලච් එකට නැතුව ගෙලිම ගියර එකෙන් ගියර එකට කඩනවා. මැෂින් එක හදලා දෙන්නේ ඒකෙන් තමයි නන්දෝපරන්ද ජාතකයේදී නන්දෝපරන්ද තමනේදී සාගත සංසය ගැහුවේ ආය නියුට්‍රල් එක තාපන ඒ චිත්තක්ෂණේ නන්දෝපරන්ද මේ ආමතුම නැති වෙනවා. ක්ලච් කරන්නේ නැතුව ගෙලිම දාන. පර්ණ ලොරිසිම්න මතක ගන්න ඩබල් ක්ලච් එක. දෙසට ක්ලච් කරනකොට ඉතින් විදර්ශනා කාර්ය ඩබල් පැච්චින් ඉන්නත් කරන්න බෑ. ධ්‍යාන ඇත්තටම නෑ. ධ්‍යාන ගැන කිසිම අපේක්ෂාවක් නෑ. ඉතින් ඒ ඉවතර වෙනස්කම් කතා කරනකොට අපි විදර්ශනා පැත්තේ විතරක් කතා කරනවා. අහකට කතා කරනකොට ඒක මගේ දේශනා කාර්යයට ගැලපෙන්නේ නෑ. මම කරන්නේ ඒක කියන වචන සෙට් එක ගැන භාවනා කරන විදර්ශනා කරන මේ ටික මම ගන්න කරනවා කාටද අවශ්‍ය නම් ඉන්දිස්ලයිම් ඉච්ඡල් කියන පොතේ සාම ප්‍රසන්න ධ්‍යාන කියලා chapter එකක් තියෙනවා. හොඳට කියවලා ඒකේ ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ පන්සාංශි පළවෙනි වතාවට මේ තාසනේ විස්තරයක් දීලා තියෙනවා. විස්තර අවශ්‍ය නම් ඒක වැඩි විස්තර සඳහා ඒ පොත පන්සාංශි පොත කියනවා. එච්චරයි සමහරවිට. අපි විනාඩි ආරෝපක වැඩිපුර කරන්නේ. ඒ කියන්නේ අපි පැයකට විනාඩි 45ක් කරගෙන තියෙනවා. ඒක නිසා අපිට 50 50 වගේ නේද? 50 50 වගේ නේද? කොහොමද පැය පැය වගේ මේ එන්න අපි ඒ මතක් කිරීමත් එක්ක අපි සාකච්ඡාවේ මාතෘකාව කරනවා. සිල් දෙනාම කෙරුවා සාරායි.